දැයිත් ඒකවන් සර්ණයි හැමදෙනාටම හොඳ නමක්ම අද දවසේදීත් තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සතියේ ඉරිදා දිනෙහි පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා ඉතින් අද දවසේදී අපි සුපුරුදු පරිදි පසුගිය සාකච්ඡාවේදී කරගෙන යන පරිදි දීගනිකයි සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙන්නේ ඉතින් සංගෞරවයෙන් සත්‍යීත්වම ආරාධනා කරනවා අද දවසේදී අපිට සාකච්ඡා දේශනාව පහදා දෙන සත්‍යතුමාණන් ඉන්නම් ධර්ම සාකච්ඡා සම්මා සම්බුදු සරණයි අපි තථාගතයන් වහන්සේට নমස්කාර කරමු අතිශයින්ම ගෞරවයෙන් කෘතඥතා පූර්වක මහන්සේ නිසා තම අප මේ දුක සංසාර දුක්ඛය තේරුම් ගනිමින් සිටින්නේ. සතුන් වහන්සේට নমස්කාර කරමු. අද ධර්ම සාකච්ඡාව සඳහා අප සත්‍යනික සාකච්ඡා කරන්නට ශිලක්ඛන්ද වාර්ගයේ 11 වෙනි සූත්‍රය දීගනිකායේ කේවත් සූත්‍රය. සමහර පොත්වල කේවත් කියලා ඇති සමහර පොත්වල කේවඩ කියලා ඇති. ඒ බුදුරජාන් වහන්සේ හමු හමුවෙන්ට ආපු ඒ ගෘහපති මහත්මයාගේ නම කේවඩ්. මේ සූත්‍රය බොහෝම හොඳ කරුණු තියෙන නිසා අවධානයෙන් අහගන්න එක හොඳ වෙනවා අපිට. සමහර සූත්‍ර ඇහෙනවා මදි කියලා හිතන සාකච්ඡා සාකච්ඡාව එක්ක කියා දෙනවා මදි කියලා හිතන සාකච්ඡාව තව තීරණ වෙන විට ඇහෙන ප්‍රශ්න අනුව සහ කරන විස්තර අනුව ඊවම් මේ සුතම් මේ මා විසින් මෙසේ අසනලාදී ආනන්දහවකි කියන්නේ ඒකං සමයන් එක් කාලයක භාගවා භාග්‍යතුන් වහන්සේ නාලන්දායන් විහෙරති නාලන්දා නගරේ වැඩ වාසය කරනවා පාවාරිකම් භවනේ අතකෝ කේවට්ටෝ ගහපති පුත්තෝ ඒ කේවට්ට ගහපති අපි හිතමු මහත්මයා කියලා. ඒකේ මේ මහත්මයා යේන භගවා තේන ප්‍රසංකම් බුදුරජාන් වහන්සේ හමු වෙන්නට ගියා. ගිහිල්ලා දා භාග්‍යතුන් වහන්සේට අභිවාදිත්වා ගෞරවාන්විතව নমස්කාර කරලා ප්‍රණිපාත වන්දනා කරලා ඒකමන්තන් නිශීදී ඊළඟින් ළඟින්ම වාඩි වුණා. ඒ වාඩි වෙච්ච ගහපති මේ මහත්මයා බුදුරජාන් වහන්සේගෙන් හද දෙයක් කියන බොහෝම ආදරෙන් යා කියන්නේ මේක මතෙන් තියෙන්න ඕනේ අයම්බන්තේ නාලන්දා භාග්‍යතුන් වහන්සේ මේ නාලන්දා නගරයේ ඉද්ධාචේද පීතාච බොහෝම මේ බලවත් නගරයක් ඒ වගේම සමෘද්ධිමත් නගරයක් ධනවත් නගරයක් බහුජන ඒ වගේ විශාල ජනගහනයක් ඉන්නවා ඊළඟට කියනවා අකින්න මනුසා භගවති අපි අභිපසන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශේෂයෙන්ම හොඳින්ම පැහැදුණු හොඳින්ම ශ්‍රද්ධාව ඇති විශාල ජනකායකකින් පිරී තියෙනවා එක නාලන්දාව පැටනා පැත්තේ තියෙන නාලන්දාව බුද්ධිමතුන්ගේ නගරයක් ওই පසුකාලේ විශාල විශ්වවිද්‍යාලයක් එහෙමත් හැදුනේ පැත්තේ. ඊට පස්සේ ඒ ගහපති ඒ මහත්මයා කියනවා බුදුරජාන් වහන්සේට ඒ නිසා සාදු භන්තේ භගවා ඒකම් භික්ඛුන් සමාදිසිතු. එනිසා භාග්‍යතුන් වහන්සේ එක භික්ෂුවක් යොමු කරාන්ට එක භික්ෂුවකට උපදෙස් දෙන්න යෝ උත්තරී මනුෂ්‍ය ධම්මා මේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ මනුෂ්‍ය මනුෂ්‍ය සාමාන්‍ය මනුෂ්‍ය ධර්ම ඉක්මවා ගිය ඉද්ධිපාතිහාරයන් කරිසෙති. ඉද්ධිපාතිහාරය කරන්නටයි කියලා එක භික්ෂුවක් යොමු කරාන්ට. ඒ වායන් නාලන්දා. ඒ විදිහට මේ නාලන්දාව බියෝසෝ මත්තා වැඩිපුරක් භගවති අභිප්පසීදති භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. තුටයාගිල්ලීම මේ නාලන්දා නගරය බොහොම ජනගහනයක් තියෙන බලවත් නගරයක් ධනයක් ඇති නගරයක් ඒ වගේම බුදුරජාන් වහන්සේ ගැන තාම හොඳින් පැහැදිච්ච පිරිසක් ඉන්න නගරයක් වැඩිම වැඩිපුර ඒ නිසා අර ඒ ක්‍රේවට මහත්මයා ඉල්ලනවා බුදුරජාන් වහන්සේට එක භික්ෂුවක් යොමු කරන්ට එක භික්ෂුවකට උපදෙස් දෙන්න ඉද්ධි ප්‍රත්‍යහාරේ පාන්නේති කියලා මේ ජනතාව ඒතොට වැඩිපුරත් තථාගතයන් වහන්සේ ගැන පැහැදිලි කියන තථාගත ශ්‍රාවකෙක් ඒ කරන්නේ කියලා. පිටුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහත්මයාට එවං උත්තේ භගවා කේවට්ටං ගහපතිපුත්තං ඒතදෝචේ ගහපතිපුත්‍ර ඒකේ වට මහත්මයාට බුදුහාමකේ දේශනා කරන නෙකෝ අහං කේවට්ට බික්කුණං ඒවං ධම්මං දේශේමි හෙවත් මා මේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට ධර්මයේ දේශනා කරන්න හේතු තුන් මේ භික්ෂුවේ එන්න භික්ෂුවරුනි ගිහිනම් ඕදාත වසනම් මේ පැවිදි නොවිච්ච ගිහියන්ට උත්තරී මනුස්ස ධම්මා මේ උත්තරී මනුස්ස ධර්මනේ ඒ කියන්නේ සාමාන්‍ය මනුෂ්‍ය භාවයේ ඉක්මවාගේ තත්ත්වේ අවබෝධ වලින් ඉද්ධි පාටිහාරයන් කරොත් ඉද්ධි ප්‍රාතිහාරය කරන්නයි කියලා එහෙම කියන්නේ නැහැ කියලා බුදුහාම කියන එහෙම ගෙන්නන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් හොඳට කියනවා භාග්‍යතුන් වහන්සේට දෙවෙනි වතාවට කියනවා. නාහම් බන්තේ භගවන්තං ධම්සේමි. ඒක හොඳ වචනයක්. භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ කියන දේට වඩා ඉහළින් කතා කරනවා නෙවෙයි. සිද්ධාන්තයෙන් කියන වචන අපිට තේරුම් ගන්න කියන්නේ එහෙලින් කතා කරනවා නෙවෙයි ඒ වුණාට මම මෙහෙම කියන්න කැමති මේ නාලන්දාව බොම් බලවත් යත්තේ ඒක ඒ සමාජිකයෙක් නාලන්දාවේ ලොකු කෙනෙක් වෙන්න ඇති ආ කියන විශාල නගරයක් බොහොම ධනවත් බල සම්පන්නයි භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදිච්ච විශාල පිරිසක් ඉන්නවා එක භික්ෂුවක් යොමු කරාන්ට ඉද් ප්‍රාත්‍යහාරය කරන්නට කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ ගැන වඩාත් පැහැදිච්ච පිරිසක් ඇති වේවි කියලා. ආයි බුදුරජාන් වහන්සේ හරි කියනවා මං භික්ෂුන් වහන්සේලාට එහෙම ධර්ම දේශනා කරන්න මේ උත්තරී මනුෂ්‍ය ධර්ම දිනු කරලා ඉද්ධි ප්‍රාතිහාරය කරන්න තියෙනවා. තුන්වෙනි වතාවටත් ඒ විදිහට කියනවා. ඒක තුන්වෙනි වතාවටත් බුදුරජාන් වහන්සේ යාට කියන නෑ මං එහෙම ධර්ම උගන්වමින් කරන්නේ භික්ෂුන් වහන්සේලාට උත්තරී මනුෂ්‍ය ධර්ම දියුණු කරලා කියන්නේ මනස බොහෝ ඉහළට දියුණු කරලා ඉද්ධි පාත්‍යහාරය යෙත්තන් කරන්නට කියලා. ඊට පස්සේ ඔන්න මේ සූත්‍රේ කේවත සූත්‍රය ඉගෙන ගන්නට පුළුවන් මේකේ වැදගත්ම කරුණු හුඟක් තියෙන මුල්ම කරුණු තුන ප්‍රධාන වශයෙන් ගෙන ගන්න ඕන දෙමත් හොඳටම ගෙන ගන්නට ඕන. තීනි කොයිමානි කේවත්ත පාටිහාර්යානි මයා සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදිතානි. කේවත්ත මා විශිෂ්ට ඥානි අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන මේ කියලා දෙන ප්‍රාත්‍යහාරය තුනක් තියෙනවා. ප්‍රාත්‍යහාර වර්ග තුනක් තියෙනවා. ඉද්ධිපාටිහාරියන්, ආදේශනා පාටිහාරියන්, අනුශාසනා පාටි අනුශාසනී පාටිහාරියන්. ඉද්ධි ප්‍රාත්‍යහාරය ඊපස්සේ ආදේශනා ප්‍රාතිහාරය අපි එක ඉගෙන ගන්නමු ඔය ටෙලිපති වගේ නැත්තම් මනස ගැන හාරලා මෙහෙම කියලා දෙන જાති ඊට පස්සේ අනුශාසනා ප්‍රාතිහාරය. ප්‍රාතිහාරය කියන වචනේ අපේ විදිහටම අපි දන්න ප්‍රාතිහාරය කියන්නේ අමුතුම සිදුවීමක් හැටියට සිදුවෙන දේ. අපි මිරකල් කියලා කියන්නේ ඒ වගේ දෙයක්. කතමංචකේ වත් ඉද්ධි ප්‍රාතිහාරය. ඉර්ධි ප්‍රාතිහාරය කියලා කියන්නේ මොකක්ද එතකොට? ඉද කේවට බික්කු අනේක විහිතං ඉද්ධි විදම් පච්චනුභූත. සමහර අය අත්දකින්න පුළුවන් කරලා පෙන්වන්නත් පුළුවන් ඒ එයාට විවිධාකාරී ඉස්දිවිද ඒකෝපිහිත්වා බහුදා හෝති තමන් එක්කෙනෙක් ඉන්නේ නමුත් එයාට හුඟක් වගේ මවල පෙන්වන්න පුළුවන් ඒ පෙන්දලා ආයෙත් එක්කෙනෙක් වෙන්න පුළුවන් අපි ඒක දන්නවා ගල් ආසෙන් කඳු ආසෙන් එහා පැත්තේ මතුවෙන්න පුළුවන් බිත්ති ආසෙන් එහෙම ඒ වගේම වතුරේ යනවා වගේ පොළවේ කිමිදෙන්නට පුළුවන් වතුරේ පොළවේ යනවා වගේ යන්නට පුළුවන් අඩිය තියලා අන්න ඒ වගේ જાති. අහස ඕනනම් මේ හිස අවකාශයේ ඉඳගෙන ඉන්න පුළුවන් අන්න ඒ විදිහට. ඊළඟ බ්‍රහ්ම ලෝකයේ දක්වාම මේ ඊරහඳ කියන ඒවා ඒවට ඒවා ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයේ දක්වා ශරීරයෙන් පාලනය කරගන්න පුළුවන් යාට. ඒ කියන්නේ ශාරීරිය ඒ තැන් වලට ගෙනියන්න පුළුවන් කියන එක. ඒක තමයි ඉද්ධි ප්‍රාත්‍යහාරය කියන්නේ. තමේනං අඤ්‍යතරෝ සද්ධෝ පසන්නෝ පස්සති තම් බික්කුන් අනේක විಹಿತං ඉද්ධි විදම් පච්චන බොන්තං. ශ්‍රද්ධාව ඇති ප්‍රසන්න වේ. ඒ පැහැදිච්ච කෙනෙක් ඒ භික්ෂුවගේ ඉද්ධි ප්‍රාත්‍යහාරය එයාට අහන්ත දකින්ට ලැබෙනවා නැත්නම් දකින්ට ලැබෙනවා. ඒ භික්ෂුව කරන જાති. ඒ හිර්දිවිද. එහෙම කරලා එයා තමේනංසෝ සද්දෝ පසන්නෝ අඤ්‍යතරස්ස අසද්දස්ස අපසන්නස්ස ආරෝචේති. ඒ භික්ෂුව ගැන පැහැදිල්ලක් නැති ශ්‍රද්ධාවක් නැති ප්‍රසන්න භාවයක් නැති කෙනෙකුට කියනවා අපත් කැමති එහෙම කියන්නේ සමහරට අපේ එක කරන්න කැමති. අපි ඒක අපිට අපිට අපේ තියෙන ආධ්‍යාත්මික තනිකම මට තියෙන මේ පිරිසක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය නිසා මට තනිකම ඇති වුනහම කරුණාවටත් වඩා මගේ පැත්තට තව ගන්න ගන්ට කියනවා ඒ වගේ ධාතු. හුඟක් ධර්මේ වුණත් අපි කියන්න හදනවා ඒ විදිහට. ඒ ඒ නිසා අශ්‍රද්ධා ශ්‍රද්ධාව නැති ප්‍රසන්න භාවයක් නැති තථාගත ධර්මය ගැන හෝ තමන් ගැන එයත්න්ට වැඩිපුර ධර්ම කාරණා කියලා දෙන්න යන්න එපා ඒක ඔළුවට යන්නේ නැහැ පිපාසිත කෙනෙකුට තමයි වතුර දෙන්න ඕන අන්නේ විදියට ඒ නිසා එතකොට මේ ශ්‍රද්ධාව තියෙන එක්කෙනා භික්ෂුව ගැන ශ්‍රද්ධාව නැති එක්කෙනෙකුට කියන අච්චරියන් වතබු අබ්බුතං වතබු සමනස්ස මහිද්దికතා මහානුභවතා මේ පුදුමයි නේද මේ මේ ශ්‍රමණයන් වහන්සේගේ ඉද්ධි සම්පන්න බව මහානුභාව සම්පන්න බව මෙන්න මේ දේ මේ දේ මේ දේ යට කරන්න පුළුවන් කියලා. තමේන අසද්දෝ අපසන්නෝ තං සද්දම් පසන්නං ඒවං වදෙය. ඒ භික්ෂුව ගැන ශ්‍රද්ධාවක් නැති පැහැදිල්ලක් නැත් පැහැදීමක් නැති ඒ අත්තර ශ්‍රද්ධාව සහිත එක්කෙනාට කියනවා ඕක දෙයක් නෙවෙයි අත්තිකෝ ගන්ධාරී නාම විද්‍යා මේ ගන්ධාරී කියලා විද්‍යාවක් තියෙනවා තායසෝ බේකු අනේක විහිතං ඉද්දිවිදං පච්චන භෝති ඒකෙන් තමයි මේ භික්ෂුව විවිධ ওই ඉද්දිවිද ප්‍රාතිහාර්ය පානේ විද්‍යාව කියන කියන. එතකොට අර උත්තරී මනුස්ස ධම්ම කියන එක දන්නේ නැහැ. ඒ වචනේ මතකේ තියෙන්න ඕනේ. උත්තරී මනුස්ස ධම්ම ප්ලස් ඉද්දිවිද දෙකකට යන්නට ඕන. මේක මැජික් නෙවෙයි එතකොට. ඒක උත්තරී මනුස්ස ධම්ම වලින් කරන දෙයක්. එතකොට බුදුරජාන් වහන්සේ ඒක පිළිගන්නවා නමුත් බුදුහාම කියන්නේ ඒක කරන්න එපා ඒක අනවශ්‍ය දෙයක් මොකද මෙහෙමයි වෙන්නේ එතකොට එයා එතකොට අර අප්‍රසන්න එක්කෙනා ඒ විදිහට කියනවා ඊට බුදුහාම අහනවා තංකින්මඤ්ඤසි කේවත් කේවත් ඔයාට කොහොමද හිතෙන්නේ අපිනසෝ අස්සද්දෝ අපසන්නෝ තම් පසන්නං සද්ධම් පසන්නං එවං වදෙය ওই විදිහට නෙවෙයිද එයා කියන් කියන ඇත්ත කියලා. ඒ විදිහට නේද කියන්නේ ආ. ඒකට කියන වදෙය බන්තේ ඒ විදිහට තමයි ආ කියන්නේ. එයා කියන ඕක ලොකු දෙයක් නෙවෙයි මේ ගන්ධාරී කියන විද්‍යාවක් තියෙන. ඒ ගන්ධාරී විද්‍යාව කියන කෙන තමයි කරන්නේ නැත්තම් මේ භික්ෂු භාවය හරි තථාගත ධර්මය නිසා මතුවලා ආපු දෙයක් නෙවෙයි. ඉමංකෝ අහං කේවට්ට ඉද්ධිපාටිහාරී ආදීනවන් සම්පස්සමානෝ ඉද්ධිපාටිහාරේන අත්තියේ ආමි හරායාමි ජීවිච්ඡාමි මේ ඉද්ධිපාටිහාරී ඔය අවාසිදායක පැත්ත දැකලා තමයි මා ඉද්ධිපාටිහාරය ගැන ඒවා අගේ කරන්න ඒවා අයින් කරන්නේ ඒ නිසයි අගේ නොකර ඒවා අයින් කරන්නේ ඒවා බැහැර කරන්නේ ඒ නිසා කියලා බුදුරජාන් වහන්සේ කේවට්ට මේ මහත්මයාට කියනවා ඊළඟ දෙවෙනි ප්‍රාත්‍යහාරය. ආදේශනා පාටිහාරය. ඒතු දෙපාටිහාරය උත්තරී මනුෂ්‍ය ධම්මත් එක්ක යන එක. ඒ නිසා ආදේශනා පාටිහාරය. ඉතින් ටෙලිපති කියන්නේ විදියට ඒ තත් ඒ විදියට කතමංච කේවත් ආදේශනා පාටිහාරය. ආදේශනා පාටිහාරය මොකක් සමහරට අපත් අප කියන්නේ බොහෝ කතා කරන ඇතු දේශකයෝ ඒ ඒ විදිහට තමා හුඟක් වෙලාවට කෙරෙන්නේ කෙරෙනවා ඇත්තේ ඉදකේවත් බික්කු පරසත්තානම් පරපුග්ගලානම් චිත්තං චිත්තම්පි ආදිසති අනිත්‍යත්තන්ගේ සිත පෙන්නලා දෙනවා ඒ කියන්නේ යාට කියන්න පුළුවන් සමහර ඇත්තන්න පුළුවන් එයාගේ හිත දකින්න නොදැක්කත් අනුමාන කරලා කියන්න පුළුවන් මොකද කාගේත් හිත එක වැඩ කරන්නේ එක විදියට. එක විදියට. ඒ නිසා ආදිස්ති කියලා කියන්නේ පෙන්නලා දෙනවා චේතසිකම්පි ආදිස්ති. ඔයාගේ හිත දැන් මේ විදිහට රාග සහිතයි, ද්වේෂ සහිතයි, ඊළඟ චේතසිකින මෙන්න මේ සිතවිල්ල මේ විදිහට එන්නේ මේ විදිහට එන්නේ කියලා විතක්කිතම් පියාසේ. යා හිතන දේ කියලා පෙන්නලා දෙනවා. ਵਿਚාරිතම් යා දැන් හිත හිතා ඉන්න දේ කියලා පෙන්නලා දෙනවා. ඒවම් පිතේ මනෝ ඔයාගේ මන මනෝ කියන එක මෙන්න මේ විදියයි. ඉත්තම්පි මේ තේමානෝ මෙන්න මෙතනයි දැන් ඔයාගේ මනස රැඳිලා තියෙන්නේ. ඉතිපිටේටි ඉතින් ඔබේ චිත්ත භාවය මෙන්න මේ විදිහට දැන් තියෙන්නේ කියලා කියන්න පුළුවන්. බොහෝ විට අප අප ඔය අභිධර්මයේ අනුශාසනාවෙන් තොරව ඉගෙන ගන්න ගියාම අපි ඒගෙන උනන්දුවක් දක්වන්නේ සත්වයන් හැටියට මේ අපි පුජ්‍යල භාවයට කියනවානේ සත්වයන් හැටියට ඒ පැත්තට නැඹුරුකමක් ඇති වෙනවා ඒ පැත්තට නැඹුරුකමක් ඇති වෙන අපට තමේනම් අඤ්‍යතරෝ සද්ධෝ පසන්නෝ ශ්‍රද්ධාව ඇති ප්‍රසන්න වෙච්ච කෙනෙකු තම් බික්කුම් පරසත්තානම් පරපුග්ගලානම් චිත්තම්පි ආදිසතං ආදිසන්තං චේතසිකම්පි ආදිසං ආදිසන්තං කියන එක ඒ විදිහට අනිත්‍යයේ හිත දැකලා කතා කරන හිතේ විදිහ ගැන කතා කරන චිත්ත ස්වභාවය ගැන කතා කරන කෙනෙකු දැකලා එයා අර විදිහටම කලින් අර ඉද්ධිපාතිහාර ගැන කිව්වා වගේ අප්‍රසන්න ශ්‍රද්ධාව නැති තමේනංසෝ සද්දෝ පසන්නෝ අඤ්‍යතරස්ස අස්සද්දස්ස අප්‍රසන්නස්ස ආරෝචේති. ඒ කියන්නේ මතක් කරලා දෙන දැනුම් දෙනවා. බුදුමයි නේද මේ ශ්‍රමණයන් වහන්සේගේ තියෙන මහානුභාවකම් මහාර්ධිකම අනිත්‍යයේ සිත බල්ලා කතා කරන්න පුළුවන්. ඒ හිතන දේ කියන්න පුළුවන්. ඒවම් පිටේ මනෝයාගේ මනස මේ විදියයි මෙතනයි දැන් රැඳිලා තියෙන චිත්ත ස්වභාව මෙහෙමයි කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වහම අර අශ්‍රද්ධාවන්ත අප්‍රසන්න එක්කෙනා ඒ ශ්‍රද්ධාව තියෙන ප්‍රසන්න එක්කෙනාට කියනවා අතිබෝ මනිකා නාම විද්‍යා මනිකා කියලා විද්‍යාවක් තියෙනවා. තායසෝ බික්කු ඒක ඉගෙනගෙන තමයි භික්ෂුව පරසත්තානම් පරපුග්ගලානම් චිත්ත චිත්තම් පියාදේශ ඒ අනිත්‍යයන්ගේ අනිත්‍යත්වයන්ගේ හිත කියන්නේ ඒ මනිකානාව නැත්තම් මනෝවිද්‍යාව ඉගෙන ගෙන ආදාරලා ඒ විදිහට තමයි කියන්නේ කියන කියා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයත් කේවට ඇත්තට කියනවා තංකින් මඤ්ඤසි කේවට අර කේවට අට මොකද හිතෙන්නේ ඒ සත් අසද්ද අශ්‍රද්ධාවන්ත අප්‍රසන්න ඒ ප්‍රසන්න නෙවිච අප්‍රසන්න ප්‍රසන්න නෙවිච අප්‍රසන්න කියන කෙහෙලා බසෙ වෙන විදියක් තියෙන්නේ ඒ ප්‍රසාදයක් නැති එක්කන ඒ ශ්‍රද්ධාව ඇති ඒ පැහැදිච්ච එක්කනට මෙහෙම කී එහෙම නොකියයිද එහෙම නේද කියන ඇත්තේ එතකොට යා කියන වදීයේ බන්තේ විදිය තමයි කියන්නේ ඒ කියන්නේ ඔකොම නෙවෙයි මෙන්න මේ මානිකා කියලා විද්‍යාවක් තියෙන ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් නෙවෙයි ඔය කරන්නේ හිත දියුණු කරලා නෙවෙයි මේ මානිකානා කියන විද්‍යාව ගෙනගෙන ඒකෙන් තමයි කරන්නේ කියලා කියනවා. ඊමංකෝ අහං කේවත්ත ආදේශනා පාටිහාරියං පාටිහාරී ආදීනවන් සම්පස්සමාන කේවත්ත මෙන්න මේ ආදේශනා පාටිහාරියේ ඒ කියන්නේ දේශනා කිරීම ප්‍රාතිහාර්යයි. අනුන්ගේ මනස අරගෙන කතා කරලා කියන ප්‍රාතිහාර්යය ගැන ඔය ආදීනමේ ඔය අවාසිදායක පැත්ත දැකලත් මා අවබෝධ කරගෙන තමා ඒ ගැන ඒක අයින් කරන්න ඒක බැහැර කරන්න ඒක එපයි කියලා කියන්නේ ඒක පිළිකුල් කර අයින් කළා දාන ඒ නිසායි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා ඊට පස්සේ අනුශාසනා පාඨහාර. අනුශාසනා පාඨහාරය කියලා කියන්නේ උපදේශ දීමේ ඒක ඒක පාඨහාරය කියන්නේ instructions දෙන එක. කතමංච කේවාස අනුශාසනී පාඨහාරය. කේවත් මොකද්ද අනුශාසනී පාඨහාරය කියන්නේ? ඉද්දකේවත් භික්ඛු එවං අනුශාසති. භික්ෂුව කේවත් එක භික්ෂුව මෙහෙම අනුශාසනා කරනවා. ඒවං විතක්කේතු. ඔයා හිතනවා නම් මේ විදිහට හිතන්න. මේ දේ හිතන්න. මා ඒවං විතක්කේතු. මේ විදිහට හිතන්න එපා. ඒවං මානසිකරුත්. මේ දේ හිතන්න. මනසට ගන්න මේ දේ. මේ දේ මනසට ගන්න එපා. ඉදම් පජහත්. මේ දේ අයින් කරන්න. ඉදම් උපසම්පද්ද විහෙරත. මේකට මේ தത്വයට ඇවිල්ලා ඉන්න. මේ කියන්නේ මනස මේක අයින් කරන්න මනස මෙතන පිහිටවන්න කියලා ඒ විදිහට කියලා දෙනවා. ඉදං උච්චති ගේවත් අනුශාසනීපා ප්‍රතිහාරය. මේකයි කේවට අනුශාසනා ප්‍රතිහාරය කියන්නේ. එතකොට කෙනෙකුට කියන මේ දේ හිතන්න එපා. මේ දේ හිතන්න. කියන අපි දැන් අපි ඉගෙන ගන්න ඒක අකුසලයේ ගැන හිතන්න කරන්නට ඕන. ඒ ඊට පස්සේ මේ දේ මනසට ගන්න ඕන පැති තියෙනවා මනසට නොගන්න ඕන පැති තියෙනවා මේක අයින් කරන්ට මේක දෛනික ජීවිතයේදී මෙන්න උපසම්පජ්ජ විරති කියන එක දෛනික ජීවිතයේදී මේක Taman ළඟ තියාගන්න උත්සාහ කරනවා ඒක දෛනික කාලසටහනට ඇතුළත් කරනවා අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් මේ සීලඛණ්ඩ වර්ගයේ අර චූල සීල මජ්ජිම සීල මහා සීල ටික විස්තර කරනවා ඉද තථාගතෝ ලෝක උප්‍රජ්ජිති අරහං සම්මා සම්බුද්ධෝ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා ඒ පහළ වෙලා සත්‍ය අවබෝධය කරගෙන මුල මැද අග පිවිතුරු මිහිරි වූ ධර්මයේ දේශනා කරනවා මෙන්න මේ විදිහට සීලවත් වෙන්නේ ඊට පස්සේ අපි දන්න ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඒ ගැන අපි කතා කරලා තියෙන ඉතිකම යන බුදුහාම එකින් එකට කියන මෙන්න මේක අනුශාසනීය පාඨයයි. කෙනෙකු සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඒක තමයි අනුශාසනා ප්‍රාත්‍යහාරය කියන්නේ ඒ සීල කොටස දැන් විස්තර කරන්න. දැන් ওই අනුශාස ඒ ප්‍රාත්‍යහාරය තුන ගැන කතා කළා. අපි ඒ ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ මේ උන්වහන්සේ දේශනා කරන කලින් සුභ සූත්‍රී සීලඛණ්ඩය ගැන සමාධිඛණ්ඩය ගැන ප්‍රඥාඛණ්ඩය ගැන කතා කළා. ඒක තමයි දැන් මෙතෙන්දී අනුශාසනා පාඨහාරය කියලා කියන්නේ බුදුහාර මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා ඒ කට්ටට කියන එක තියෙන්නේ. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. දැන් මම ගෞරවයෙන් ආරාධනා කරන්නම් එදනාටම ධර්ම සාකච්ඡා මණ්ඩපයට එකතු වෙන්න ඉඳයි මම චිත්‍ර මහත්මියට ආරාධනා කරන්න. තිරුවන් සරණයි සත්‍යජිතුමා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටම ඇත්තටම සත්‍යජිතුමා කේවට සූත්‍රයේ මේ පළමුවෙනි කොටසේ අපිට තේරුම් කළ දුන්නා එතනදී තේරුම් ගත්ත දෙයක් තමයි සත්‍යජිතමනි මේ අනුශාසනා ප්‍රාතිහාර්ය ගැන තමයි තථාගත ශ්‍රාවකයන් විදිහට අපි වැඩිපුර තේරුම් ගන්න ඕන කියලා ඒ වගේම ඔබතුමා කිව්වා දැන් ඉදිරියට එන්නේ අපේ සුභ සූත්‍රයේ කතා කරපු විදිහට සීල සීල ස්කන්ධය සමාධි ස්කන්ධය ප්‍රඥා ස්කන්ධය ආදි වශයෙන් කියලා. ඒ ගැන අපේ තාම සාකච්ඡා නොකලත් ඒ තේමයි ඉදිරියට එන්නේ කියපු නිසා ගිය සතියේ ආපු ප්‍රශ්නයක් මතක් වුණා මේ අපේ එක කල්යාණ මිත්‍රයෙක් ඇහුවා මේ මොකද්ද මේ සමාධිය ගැන කියනකොට මේ ආර්ය සමාධියයි ආර්ය සමාධියේ තියෙන වෙනස මොකද්ද කියලා. ඒක ඇත්තටම පොඩ්ඩක් ටිකක් කල්පනා කරාම හිතුණ ඒකට පිළිතුර ඒ සූත්‍රයෙන්ම ඔබතුමා අපිට දුන්න කියලා. මොකද අපි කතා කළේ මිච්ඡා සමාධියත් සම්මා සමාධියත් ගැන. නමුත් ඔබතුමා දේශනාව කරනකොට අපිට කියලා දුන්නා මේ ආර්ය සමාධිය ඇත්තටම මේ ඥාන පහක් ඇති වෙනවා කියලා. පංච ඥාන කියන එක එතකොට ඒ ආර්ය සමාධියක් නම් තමා තුළ තමා කියන්න අවශ්‍ය නැහැ. යම්කිසි මනසක් තුළ ඇති උනේ පළමුවෙනි මේක තමයි මේ සමාධිය නිසා අත්දකින යම්කිසි සුවයක් තියෙනවා නම් ඒ සුවය ඒ වෙලාවේදී පමණක් නෙමෙයි පසුවටත් දැනෙනවා කියන එක. එතකොටම අපිට තේරෙනවා ඇත්තටම මේ සාමාන්‍ය නිකන් චිත්ත ඒකාග්‍රතාවයකට වැඩිය වෙනසක් මේ විදර්ශනාවෙන් සමාධිගත වුණාම ඒ එවැනි සිතක ඇති වෙන්න පුළුවන් කියන එක. ඊළඟට ඔබතුමා අපිට කියලා දුන්නා මේ මේ ඒ ඒ తত্ত্বය ඇත්තටම ආර්යයි, निराமிෂයි. මම ඒක මම ලොකු කර ගැනීමකට නොවන විදිහේ සමාධියක් කියලා. ඒ මම ලොකු කර නොගන්න විදිය කියනකොට සත්‍ය වීතිමනේ හිතුනේ ඇත්තටම මෙතන මේ ඒ ඒ තරමකට හෝ මගෙන් අයින් වෙලා බලන බැලීමකට යොමු වුණ හිතක් කියන එක එහෙම එවැනි දර්ශන එහෙම බැලීමකදී ඇතිවෙන සමාධයක් කියන එකයි ඊළඟට තවත් කිව්වා මේක මේ මේ ධර්ම මාර්ගයට නොපැමිණිච්ච කෙනෙකුට ඇති වෙන්නේ නැහැ කියලා. දැන් අපි හුඟක් වෙලාවට මේ දවස්වල අහනවනේ මේ භාවනා ක්‍රම හරියට තියෙනවනේ හැමෝම වගේ භාවනා කරනවා. ඉතින් සොයලා බැලුවහම දැන් කියනවා හැම ආගමේම භාවනාව තියෙනවා. අපි භාවනා කරන්නේ මෙහිමයි. ඒ ආදි වශයෙන් කියනකොට එතකොට එතකොට ඇත්තටම හිතට ආවේ ඔබතුමා කියපු මේ මේ ධර්ම මාර්ගයට නොපැමිණිය කෙනෙක් එහෙම නැත්නම් සම්මාදිට්ඨියට නොපැමිණිය කෙනෙකුට මේ ආර්ය සමාධියක් ඇති වෙන්න ඉඩක් නැහැ නේද කියන එක. ඒකත් ඒ ඥාන පහෙන් එකක්. ඊළඟට ඒ සමාධිය ශාන්තයි ප්‍රණීතයි සංසුන් ඒක ඇත්තටම ලැබුණේ සතිමත්ව සතිමත්ව ඒ කාර්ය මොනක මේ තැබීමෙන් කියන සිත තැබීමෙන් කියන එකත් කියුණා. ඒ නිසා ඒකත් ආර්ය සමාධියේ අංගයක් විදිහට තමයි තේරුම් ගත්තේ. ඒක හිතලා ගන්න පුළුවන් එකකුත් නෙමෙයි කියලා. මොකද අපිට සමහරක් වෙලාවට හිතෙනවා අපි තර්ක ඥාණයෙන් මේ දේවල් දැක්කහම අපි හිතනවා මට සමාධියක් ලැබුණා කියලා. එතකොට දැන් ඒ ඔබතුමා කිව්වා වගේ ඒක මේ හිතලා හැම ගන්න පුළුවන් එකකුත් නෙමෙයි යම්කිසි ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වෙන දෙයක් කියලා ආර්ය සමාධිය. ඒකට සතිමත් වීම අවශ්‍යමයි කියන එක. ඒ කියන්නේ සතිය සාමාන්‍යයෙන් මාත්‍ර වශයෙන් තියෙන සතියකට නෙමෙයි අපි ඒ සතිය ක්‍රමක්‍රමයෙන් පුහුණු කරලා සතිය තීක්ෂණ වුණහම හුඟක් තියුණු තත්ත්වයටපත් වුණහම සිදුවෙන දෙයක් මේ ආර්ය සමාධිය කියන එක තමයි තීරුම් ගත්තේ. ඉතින් අපි කලින් දාසේ අපිට වෙලාව තිබුණේ නැති නිසා ඒ කොටසත් එකතු කරන්නම් කියලා හිතුව මතක් වුණ නිසා යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඔබතුමාගෙන් ඒ ගැන දැනගන්නත් කැමතියි. තෙරුවන් සරණයි. දැයි සත්‍යතුමාට මෙන්න පෙර ඒ පිළිබඳව කැමති දැනගන්න තවත් කෙනෙක්ගේ අදහස් සේන මහත්මයා ඔබතුමාට පුළුවන් දේ පිළිබඳව යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න. තිරුවන් සරණයි එතනසෙම චිත්‍ර මහත්මයාට හොඳට පැහැදිලි කරලා දුන්නා. එතන කියන්න තියෙන දැන් දැන් අපි ළඟත් ඔය ඔය ගැටි ඔක්කොම තියෙනවා කියන එකයි මටත් තේරෙන්නේ. දැන් සමහර වෙලාවට අපි ගමකෝ භාවනා කිරීම ගැනම භාවනා කරගෙන යද්දී අපි අපි නෙමෙයි මම කරනකොට මුලදී මුලදී පටන් ගන්නකොට ආශාස ප්‍රාශාසයට හිත යොමු කරනවා. එතන මේ ආශාස ප්‍රාශාසයට හිත යොමු කරනකොට මට මේ ආස්වාස ප්‍රාස්වාසයට බාධා වෙන හැම එකක්ම ඒක pali bodha හැටියට මම සලකන්නේ. ඒ කියන්නේ ඒකට කරදරයක්. සත් හරි මොකක් හරි හතිනවා නම් ඒක ඔක්කොම කරදර හැටියට. මොකද මගේ තියෙන්නේ ඒ අර නිකන් ආදේශ කරගත්ත දෙයක් වගේ මේකට තියෙන එකක්. නමුත් මේක ඇත්ත ටිකක් හොයලා බලනකොට මේකේ මේකේ ඇත්ත හොයලා බලනකොට මේක කරන්න ඕනේ මේ සිතේ තියෙන අකුසල නැති කරගෙන කුසල වර්ධනය කියන ඒ ඒ මට්ටම ගත්තාම එතකොට එන දේවල් pali පොද හැටියට සැලකන්නේ නැහැ. ඒක නිකන් එන්නේ දැන් මේක ආවහම දැන් මේකෙන් මේකෙන් මට හිත දියුණු කරගන්න පුළුවන් මේක. දැන් මේකට මගේ හිත ලෝභ මට්ටමකට ගිහිල්ලා නැත්නම් මේක මට දෝෂ මට්ටමකට ගිහිල්ලා. කියලා ඒක විදර්ශනා කියන්නේ විදර්ශනා නෙවෙයි අතොස්ති මේක මේ ඇනලයිස් කරන්න පුළුවන් ගැතියක් ඇති කරගන්නවා. යන්නයිස් කරගන්න පුළුවන් ගතිය ඇති කරගත්තට පස්සේ තමයි එතන එතන තවදුරටත් දියුණුවට යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. නැතෝ මේ අර ඒකට එල්බ ගත්තාම යම් කිසි දෙයකට එල්බ ගත්තාම තියෙන්නේ ඒකටම ඒකම කරන්න හදනවා තේරුමක් නැතුව හරියට දැන් මේ සූත්‍රයේ කිව්වා වගේ ප්‍රාතිහාරණ ඉර්ති ප්‍රාතිහාර පානවා වගේ ආදේශනා කරනවා වගේ කරන්න හදනවා. නමුත් අත්ත වශයෙන්ම අනුශාසනාව කියන්නේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ මේකෙන් මට කරන්න ඕන මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සේ ඒක මේ කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් කියන එක තමයි මට එතනදී තේරුම් ගත්තේ. තේරුම් ගන්නයි. දෙවන් සර්ණයි. මම දිරු මහත්තයාට දෙමෙන්නම් නන්තු සත්‍යතුමාට වෙන බලාපොරොත්තු හැම දිනකටම තිරුවන් සරණයි අවසරයි සත්‍යජීතුමනි මතේ මම නන්නේ මේ සත්‍යත්‍රාමාත්‍ය සලහ කරපු කාරණය දැනගෙන ගැන නම් මුකුත් පිටට ආවෙන්නේ නැහැ ඉතින් දැනට නමුත් අර අද සූත්‍රය සම්බන්ධයෙන් අර දෙවෙනියට සඳහන් කළ ආදේශන ප්‍රතිහාර සම්බන්ධයෙන් කාරණා දෙකක් ඉස්සට ආවා එකක් තමයි දැන් ආදේශනා ප්‍රතිහාර කිව්වහම අපිටම පැහැදිලි කර දුන්නා ඒක අර රැකීමට පුළුවන්කම කියන එක අනිත්‍යයේ ඉතින් ඇත්තටම මම ඕක ටිකක් කොහොමද ඒක වෙන්නේ කියලා වගේ සම්බන්ධ යම් යම් පෞද්ගලික අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ මට නිකන් මට පැහැදිලි වෙලා තිබුණේ අර අපිට ඉමෝෂන් ලෙවල් එක කියන්නේ අපිට ඉමෝෂන්ස් වල ටියුන් වෙන්න පුළුවන් අනිත් කෙනෙක් කියන්නේ ඒ වගේ සත්‍යක් වගේ ඒ විදිහටයි කියලා අපිට ඇත්තටම හිතක් දකින්න පුළුවන් කියලා. දැන් ඒක ප්‍රායෝගිකව අත්‍යවශ්‍යම මට ඒක ගැන යම් කිසි උදාහරණයක් කියන්න පුළුවන් අවුරුදු ගණනාවකට කලින් කියන්නේ ළඟදී නම් නෙවෙයි අවුරුදු දැන් 10කට 30කට 15කට 30කට නැති මමත් ඒ කාලයක ජීවත් වුණා මේ කෙනෙක් එක්ක මේ ඒක එකතරක මේ කියන්නේ මේ දසසිල් සමාදන් වෙච්ච අපිපදාවට සම්පූර්ණයෙන්ම ජීවිතේ කැප කරපු කෙනෙක් එක්ක ඉතින් එයා ඉතින් භාවනාවට දවස් 30 යොමු වෙන්නේ වෙන වෙන දේවල් නැහැ. ඉතින් කොහොම දැන් මාගේ ජීවිතයේ ටිකක් වැඩි වෙනස්කමක් තිබුණා යම් ආකාරයක සීල ප්‍රතිපදා කරගෙන ගියත් මම ජීවිතයක් කරලා ඊටමතර ඔය වෙන වෙන ගොඩාක් ප්‍රකවැඩවල ඉඳලා ඒ කියන්නේ අපි සමහරවිට සත්‍යාන්තික චිත්‍රපටයක් බලනවා වගේ දේවල් කරනවා. දැන් මට මතකයි යා මට කියලා උදේට ඔයා ඊයේ නෑ මේ මෙහෙම රැකියක් බැලුවද කියලා. ඉන්නේ මම මේ සත්‍ය දාගෙන එහෙම කරන්නේ නෙවෙයි සමහර කම්පියුටර් එකේ වෙන සද්ද නොවන විදියට නමුත් එයා කියනවා මට මේ වගේ හිතවිලි ආවා කියලා. මේ එයාගේ ඒවා මට එන්න විදියක් නෑ. එහෙම මේ එයා හොයලා බැලුවා කොහොමද මේ හිතවිලි මට එන්නේ කියලා. ඒක නිසායි දැන් හිතුනේ මේ දැනගත්තේ මේක ආවේ ළඟපාසින් කියලා මේ එහෙම ඉන්වෙස්ට් එකක් තියෙනවා. ඒ වගේ ඒ වගේ මටත් එහෙම කියලා තියෙනවා ඊට පස්සේ ඊළඟ ඒ වගේ පැත්තක් ගැන හිතලා ඒ ආදේශන ප්‍රත්‍යාරයේ කියන එක ඉතින් මේකට තව පොඩ්ඩක් කොහොමද වෙන්නේ කියලා ඒක හේතුව ඒ මහාන හිතුනේ සත්‍යජිතමනේ දැන් මේ මේ ශාස්ත්‍රීය කරණයක් වශයෙන් නෙවේ මට තව එකක් මේ පැත්තෙන් හිතුනේ මේක ප්‍රතිපදාවට යන ආකාරයකින් සම්බන්ධ කියලාත් මොකද ඒකත් තමයි දැන් අපි සැලොත්ෙම අපි බ්‍රහ්ම විහරණය කියන්නේ මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා මේව වදන කොටත් අපිට යම් ආකාරයකින් අනිත්‍යගේ විචාර අපිට එන මේ ඔය අපි සාමාන්‍යයෙන් අපි කතා කරන භාෂාවෙන් කියලා මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා ඒ වගේ අනිත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගැනීමට හැකියාව එතකොට ඒ අනුව ක්‍රියා කිරීම ඒ වගේම මේ දැන් අපි අර සතිපට්ඨානය ගත්තොත් එහෙම එතනදිත් අපිට තියෙන දැන් සමාවෙන්න දැන් එතනදිත් අපිට අර සිත් ගැන බලනකොට දැන් ධම්ම සහ ධම්මාන චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ඒක විශේෂයෙන් චිත්තානුපස්සනාවේදී දැන් එකක් අපිට දැන් තියෙනවා අර අභ්‍යන්තර බාහිර වශයෙන් දකින්න ඕනේ. ඉතින් ඒ වගේ වෙලාවකදී දැන් බාහිර වශයෙන් දකින්නවා කියනකොට අපිට එහෙම සිතක් බලා ගන්න අවශ්‍යතාවයක් නැති වෙනවද කියලා එතන ඉතරදී ඉතින් මේ වගේ ක්‍රම ප්‍රයෝජනවත්ද කියලා හිතනවා දර්ශක දීපමනි පෙරවන් සරණයි. සත්‍ය දිලිමත් බොම්පින් හොඳයි මම තම ගෞරවයෙන් සත්‍යත්වයට මෙන්න සත්‍යත්වයට සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. දැන් මේ මනස ගැන හදාarලා කියනකොට දැන් මෙතෙන්දි වෙන්නේ අර භික්ෂුව ආධ්‍යාත්මික දිවින වෙලා ඉදී කරනවා. එහෙම කරනකොට ඒක තේරෙනවා. ඒක කරන්න පුළුවන්. මග පෙන්වන්න පුළුවන් එතකොට. ඔය විදිහට හිතන්න එපා කියලා කියන්න පුළුවන් එතකොට යාට අර චිත්ත භාවයක් තේරෙන නිසා. දැන් ආදේශනා පාඨහාවියේදී වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් විදියක්. දැන් පොදු සිත කියන එක කාගෙත් වැඩ කරන්න එකින් විදියට. ඒ කර ඒ වැඩ කරන විදිහට කළාම ඊළඟ එක අනුමානෙන් යාට කියන්න පුළුවන්. හැබැයි අන්න කෙනාට වඩාත් කියන්න පුළුවන්. දැන් ඔය මනෝ වෛද්‍ය විද්‍යාව ගැන ගන්න නැත්නම් ඒක තමයි කියලා දෙන්නේ. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හොයඩ්ල වගේ අය කනකත් ඉගෙන ගත්ත අය දන්නවා ඒ කට්ටිය එක විභජනය කරපු හැටි විවරණය කරපු හැටි ඉවගෙන ගෙන ගෙන ගෙන ඒ කට්ටිය බුද්ධිමය අංශයෙන් ඉහළටම මේ දිනෙච්ච ස්කෝලර්ස්ලා බැහැර කරන්න බෑ ඒ පොදු தත්ත්ව ඉගෙන ගත්තාම ඒක ඒක ඉගෙන ගත්තාම පේනවා විශේෂයෙන් රිසර්ච් කරාම පේනවා ඒ தත්ත්වය දක්වා ඉගෙනගෙන එන. ඉන්නේ මෙන්න මේ හේතු නිසා කියලා කියන්න පුළුවන්. ඒක අපිට කියන එකට අපි ඒකට කියන අනුමාන ඥානය කියලා. data එකතු කරගත්තාම අපිට පුළුවන්. ඒතකොට මෙතෙන්දි වෙන්නේ ගාක් වෙලාවට ඒක දැන් ওই කතා කරපු එකේදී ආධ්‍යාත්මික වශයෙන් එනකොට ඒ ඇත්තන්ට සමහර විට අනිත්‍යයට කරුණා මෛත්‍රිය ඇතු කියලා දෙන්න පුළුවන් මේ මේ සංඛාර தත්ත්වය ටිකරෙම යොත් මේ විපාක தත්ත්වය ඇති වෙනවා ඒ නිසා පරිසං වෙන්න කියන එක කියන්න පුළුවන්. එතෙන් කරුණා මෛත්‍රිය. ඇත්ත මෙතෙන්දී ඉන්නේ අනුශාසනා ප්‍රාත්‍යාරය. එයාගේ අදහස තියෙන්නේ ඒක පෙන්වලා දීලා මවිත කරන්න නෙවෙයි අර මනිකා කියන විද්‍යාව ඉගෙනගෙන කරනවා එතෙන්ට ඒකේ මනසසුම් යොමු කරලා බෑ. ඒකෙන් විවරණය කරලා යා ගන්න හදාන අනුශාසනා ප්‍රාත්‍යාවය. එතෙන්ට තියෙන. ඒ කරුණාමයිත්‍යත් එක්කවහම. දැන් බොහෝ විට මම කෙනෙකු පැත්තට කියනෝනේ බොහෝ විට දැන් ඒ ඒ උතුම් ධර්ම කාරණා කියලා දෙන ඒ ගෞරවණීය ඇත්තු ඊට වඩා වෙනස් විදිහට කියන්නේ නිසා ඒක ඒත්තන් নমස්කාරය එහෙම නෙවෙයි සමහර විට දැන් ඔය අභිධර්මයේ ගැන කියලා දෙනකොට ඒ අපි ගන්න කැමති සිත් ගණන් කරන්න කැමති ඒ ඒ ඒ ගණන් කරලා මේ විදියයි මේ විදියයි කියලා කියනකොට ඒ ඒ යන්නේ ඒ ඔය ඒ පැත්තට අනුශාසනා ප්‍රත්‍යහාරයෙන් බැහැර වෙනවා. ඒකේ ආදේශනා ප්‍රත්‍යහාරයට කිට්ටු කරලා යන ඉගෙන අවධානය යොමු කරන නොහිටියොත් එහෙම. ඒසයි ඉගෙන පාපි පරිස්සම් විය යුතු වෙනවා. ආදේශනා ප්‍රත්‍යහාරයේදී බොහෝ විට වෙන්නේ පොදුත්වය ඇති කරලා පොදු බව ඇති කරලා මනෝවිද්‍යාව කියන කපි ගත්තොත් ඒ මනෝ විද්‍යාවට අනුව නැත්නම් මනෝ සායනික විද්‍යාවට අනුව ඒක විග්‍රහ කරන්න හදනවා. එතනයි ඒක තියෙන්නේ. දැන් මේ සිහිපත් වෙච්ච කාරණයක් මතක් වෙන ඔය 80 80 ගණන් වල ඉහළටම ප්‍රසිද්ධ වෙච්ච සිටියේ බොහොම දේශකයෙක් හොඳ කතාවක් කිව්ව මනෝසායනික විද්‍යාව ගැන. ඒ ඔස්ට්‍රේලියාවේ කතාවක් වයසක කි අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තනියම ඉන්නවා ගෙදර එයාට ඔය ඩිමෙන්ෂියා වගේ නැත්නම් හැලුසිනේෂන් වගේ ඇතුණා මහත්තයාට. ඊට පස්සේ යා මේ දොස්තර මහත්තයෙක් බලන්න එක්කන් යන ගිහලා බෙහෙත් දෙනවා ඒවම කරනවා. ඉතින් හැමදාම ඒ එළියට කෝපි වෙලාවක උදේට වාඩි වෙලා කෝපි බොනවා එළිය පුටුවක ගිහිල්ලා ඇතුළට ආවහම මහත්තයා නුණු මහත්තයා කියනවා ඒ වයසයි දෙන්නම අච්චිසියා මේ මේ පැත්තේ මේ මම කිඹුල්ලු ඉන්නවා කියලා. ඉතින් ඒ පැත්තේ කිඹුල්ලු නැහැ. නමුත් එයා කියන මට කිඹුලු පේනවායි කියලා. ඉතින් ඊට පස්සේ නෝන මහත්මයා ඉක්මනින් දොස්තර මහත්තයාට කෝල් කරලා එක්කන් කියලා කියනවා මේ මෙන්න මේ පිටේ සාහිත්‍යයට ඇවිල්ලා තියෙනවා ඩිමෙන්ෂියා වැඩි වෙලා හැලුසිනේෂන් වැඩි වෙනවා නොයේ જાති කියනවා මෙන්න කිම්බුලොස් පේනවා කියලා කියනවා කියලා ඉතින් ඒ බේත් ඩෝස් එක ඊට පස්සේ වැඩි කරනවා නිදා ගන්න එහෙම බේත් ඊට පස්සේ හොඳ බෙහෙත් වට්ටෝරුවක් දුන්නා ඉතින් බයාට දැන් සනීපයි ඉස්සර වගේ චෝදනා කරන්නේ නැහැ ඒවා මෙයා පේනවා කියලා. ඊට පස්සේ දැන් ආයි දොස්තර මහත්මයා දවසක් හමු වුණා. කොයිද හරි යනකොට පල්ලියේදී හරි කොයිද හරි නම් කොහොමද මහත්තයාට කියලා. ඒතර කිව්වා මේ ඇකියා මේ කිඹුලේ ගෙදරට ඇවිල්ලා අක්කේ කාලා යම කිඹුලා කාලා මරුණා කියලා. එතකොට අර දෙතෙන්දී කියන්න හදන්නේ යා මේ අර අනුසායනික වෛද්‍යවරයා අරයාගේ ඩිමෙන්ෂියාවයි ඇත්තයි බේත් දෙන්නම ඇත්තට මෙයාට කිඹුලේ පෙන්ලා තියෙනවත්. ඒක තමයි යා කියලා තියෙන්නේ. නමුත් යාට ඩිමෙන්ෂියා නැත් හැලුසිනේෂන් එක ආපිලා මම දැනගට ඒ මනෝවිකාරත්වය ආපු නිසා යාට වැඩිපුර බේත් දුන්නා. නමුත් යා කිව්වේ ඇත්තට මේ වාසික 100ට කිඹුලේ පෙන්ලා තියෙනවා. ඒ එයින් යා කියන්න හැදුනේ මනෝ සායනික ක්‍රම හැම තැනටම ගැලපෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ දේශනා කරනකොට මවිත වෙනවා සමහරට. සමහර විද්‍යාඥයෝ එහෙම ඉන්නවා ඒක ගැන බොහොම අගේට කියන්න පුළුවන් ඒ කට්ටිය තේරුම් බේරුම් කරලා කතා අරගෙන ඒක කියන්න පුළුවන් ඒක තමයි ආදේශනා පාඨය හරිය කියලා කියන්නේ අර ඔය කියපු එක ටිකක් අනුශාසනා පාඨය හරියට සම්බන්ධ වෙනවා බුදුරජාන් වහන්සේ මෙතෙන්දී සම්මා සමාධිය ගැන කියපු ටිකත් හොඳයි. ඒකේ කරුණු පහ පංචාංගික සමාධි සූත්‍රය බොහොම ඉගෙන ගන්න. ඒක එක හොඳම දෙයක් අප කතා කළාගෙන එකින් දෙකටම තථාගත සූත්‍රය. ඒතර අනුශාසනා පාටිහාරිය ගැන බුදුරජාන් වහන්සේ කියනකොට ඊළඟට කියනවා මේ විදිහට සීල සම්පන්න වෙන ඊට පස්සේ අපි ඒව ගැන දන්න නිසා අපි එමෙ දක්කොටම කියන්න තමන්ගේ සීලය පානාති පාතා කියන එක දන්නවනේ. මෛත්‍රී කරුණාවෙන් පිරෙන්න පටන් අරගෙන ඊට පස්සේ ලැජ්ජා දයාපන්න වෙන සබ්බපාන භූති හිතානුකම්පී වෙනවා ඊට පස්සේ පරාන්ත පාතාවෙන් නැිනවා ඊට පස්සේ අද Tamanටයි දුන්නේ නැත්තම් දේ ඒ දේ ගන්නෙ නැහැ ඊට පස්සේ තාම අබ්‍රහ්මයේ ලිංගිකත්වයේ කියන එකෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඊට පස්සේ මුසාවාදයෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා. මුසා අයිත්වට අයිත් වෙන කිසි දෙයක් කියන්නේ කියන්නේ කාය කායික වාචික සංවරය තියෙනවා. අපි ඒ ටික දන්නවා. ඒතකොට Tamanට ගැළපෙන හරි විතරක් ගන්න. Tamanට ගැළපෙන හරි ගන්න. වැදගත්ම දේ තමයි ඒ කල්යාණ මිත්‍ර මිත්‍ර මිත්‍රයෙක් අගය කළා. ඒ සීලයේ තියෙන හොඳම පැත්ත තමයි බුදුහාමුදුරු දේශනා කරනවා කේවත්තට අරානිත් හැමතිදීම කියනවා වගේ සකෝපන කේවත්ත බික්කු ඒවන් සීල සම්පන්නෝ දැන් අපි ඉගෙන ගත්තා මිත්‍යා ආජීවියත් අයින් කරනවා කියලා. වැරදි දෙයින් සල්ලි හම්බ කරන්න හදන්නේ බත් ටික ඇඳුම් ටික බේත් ටික ගන්න. ගේ ගන්න. ඒක තමයි මේ සම්මා ආජීවයේ වෙන්න ඕනේ. තිරස්චීන විද්‍යා කරන්නේ කියලා අපි බොහෝ තුර ඉගෙනගත් ශාස්ත්‍ර කියන ඒවා කේන්දර බලන ඒවා එමෙතම් ග්‍රහලෝක ගැන කියන ඒවා හරි ඒවා කරලා සල්ලි හම්බ කරන විශේෂයෙන් අනිත්‍යයෙන් යැපෙන්නේ තමන් උපයාස අපයා ගන්න ඒක හොඳයි ඒ කට්ටියට බොහොම අඩුවෙන් නීතිය බලපෑත්තෙන්නේ නමුත් මිච්ඡා ජීවිතයට යන්න එක වැරදි නම් ඒ තිරස්ථාන විඥා කියලා කියන එක නම් වෙනවා ඉතින් වැදගත්ම දේ චේතිකේ වට මෙහිම ආවම යත්ත නකු කෝචි කුතෝචි භයං සම්මුපස්සති යදිදං සීල සංවරතු හරියට හදෙක් වගේ සම්පූර්ණ ජයග්‍රහණයක් කරපු අධිරාජයෙකුට කොහෙන්වත් බයක් පේන්නේ නැහැ ඒ අත්ත ඒතකොට සෝ ඉමින අරියේන සීලක්ඛන්දේන සබන්නාගතෝ අජ්ජත්තං අනවජ්ජ සුඛං පටිසම්වේති අජ්ජත්තං අනවජ්ජ සුඛං තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ නැහැ ඒ නිසා තමයි වැදගත්ම දේ වෙන්නේ තමන්ට තමන් ඇත්ත කියලා ඒක සීලයක් කැඩෙනවා නම් කැඩුනා නම් ඒකත් කියනවා. ඔයා මේ தත්ත්වේ ඉන්නේ ඒ නිසා පින්නන්ට හදන්න එපා. අජ්ජාත අනවජ්‍ය සුඛයට එන්නට ඕන. ඒවං කෝකේ වට බික්කු සීල සම්පන්නෝ හොත්. ඒවට මෙන්න මේ විදිහටයි යා සීල සම්පන්න වෙන්නේ. දැන් මේ අනුශාසනා ප්‍රාතිහාර්ය කරන්නේ. කියන්නේ පුජ්‍යලේ පුජ්‍යල භාවයක් සත්වයාගේ සත්ව භාවයක් නෑ නමුත් ඒ සත්ව භාවයට ඇතුළත් වෙච්ච එක්කෙනාගේ පුජ්‍යල භාවය සම්පූර්ණයෙන් වෙනස් කරන්ත බුදුරජාන් වහන්සේ මහා ආරි මාර්ගය කියලා දෙන්නේ ඊළඟට ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ප්‍රඥා ස්කන්ධයට ඇතුළත් කරා අර සූත්‍රයේදී කියන එක මතකෙ තියෙන්නත් ඕන. ප්‍රඥාව මුහු කුරා ගියාමයි තමන්ට තමන්ගේ හිත පේන්නේ මේකට ගියාම මගේ හිත රාග බහුල වෙනවා නේද? මේ දේ බලන්ට ගියාම මේ දේ අහන්ට ගියාම මගේ දේ මගේ හිත ද්වේෂ බහුල වෙනවා නේද ආපහු අමු පුතු ජන තත්වයට නැත්තම් කල්යාණ පුතු ජන තත්වයෙන් පල්ලෙහාට ඇද වැටෙනවා නේද කියලා තියෙන තමන්ත තමන් ගැන අවබෝධ ඇති වෙනවා ඒක නිසා තමයි ප්‍රඥාස්කන්ධයට දෙන්නේ ඉතින් ඒතොට එතෙන්දී බුදුහාර කියන ඉදම්පි ඒවත් ආදේශනම් අනුශාසනී පාටිහාරය මේකත් අනුශාසනා ප්‍රාතිහාරයගේ සම්පූර්ණ ජීවන රටා වෙනස් වෙන මනසත් එක්කම වෙනස් විශේෂයෙන් ආයතන හයම වෙනස් කර කර වෙනස් කර කර යවෙන්න ගැතියක් තියෙනවා ප්‍රඥා අධාර ඕක අනු ඕක අපි ගෙන ගත්තා ඊට පස්සේ නිකේති ගෙන ගත්තේ ඒ ඕකේ කියන gedara කියලා කියන්නේ ප්‍රඥා ස්කන්ධයෙන් කොට ඒක තේරෙන්නේ මේ සීලයේදී වෙන්නේ නිවේශනේ නැත්තම් සමාජයත් එක්ක සම්බන්ධ වෙනකොට තමන් කරන වෙති. මේ බුද්ධ කිව්වේ ඒක හදාගන්නයි. කරදරයක් නැති වෙන්න. ඒ නේබුද්ධිකේ දෙයක් දැකලා කල් කලබලකාරී වෙන්නේ නැති තත්ත්වයට එනවා. ආයතන හය පරිස්සම් කර ගැනීම. ඒ ආයතන හය පරිස්සම් කර ගැනීමලා ඊළඟට ඒ ඥාන වලට ඒකත් මෙතෙන්දී කියන ධ්‍යාන වලට ගියාම අපි පංච උපාදානස්කන්ධ ප්‍රඥාවට විල බලන්න ඉතින්දී. පංච උපාදානස්කන්ධය දැකලා ඒකට තියෙන අයිතිවාසිකම අත්හරින එක තමයි. ඒකට තියෙන අයිතිවාසිකම් අත්තර දැමීම. උපුතිරක් පිරා දැමීම පංච උපාදානස්කන්ධයේ තියෙන රූපයේ තියෙන අයිතිවාසිකම අයින් කළා දානවා. වින්දනයේ තියෙන අයිතිවාසිකම අයින් කළා දානවා. මතක් කරන්ට පුළුවන් හැකියාවට ඇති අයිතිවාසිකමක් කරලා මම මේ වචන අලුතින් කිය හැකියාව කියලා ඊට පස්සේ සිතවිලි හිතේ හිත කියන එකට පුළුවන් අර විතක්ක කරන්න පුළුවන් ගතියක් තියෙනවානේ ඒ ගතිය තේරුම් ගන්න එකට තියෙන අයිතිවාසිකම අයින් කරලා දාන. කියන්නේ හිතන මං මට විතරක් නෙමෙයි හිතන්න පුළුවන්. රාගය කියන එක මට විතරක් නෙමෙයි ගිරවටක් තියෙනවා. ඒ නිසා මගේ රාගය වැදගත් රාගයක් වෙන්නේ ඒ නිසා ඒක හේතුඵල தත්ත්වයක් නිසා ඒක අයිතිවාසිකම් කරන්න පුළුවන් තත්ත්වනේ පස විඥාන විඥානත්වය සවිඥානික වෙන්න පුළුවන් බවට තියෙන අයිතිවාසිකම අත්හරිනවා. ඒ කියන්නේ මේ අහවලා අහවලා බවට පත් වෙලා ඉන්න මාන් තුල විතරක් නෙවෙයි මේක තියෙන්නේ කියලා තේරෙනට පස්සේ ඒකෙන් කරන්න පුළුවන් එතෙන්දි තමයි ප්‍රඥාව වෙන්නේ ඒකට අනුශාසනා පහත් හරිය මාකේටි අපි ඉගෙන ගත්ත පසුගිය සතියේදී ඒ ඒ ටික ඒ විදිහට අනුසම් මෙන්න මේකයි. ඉමානිකෝ ඊට පස්සේ බුදුහාම කියන ඉමානිකෝ චේවට තීනි පාටිහාරයානි මේ ප්‍රාතිහාරයේ තුන් වර්ගය මා විසින් සයන් අභිඤ්ඤා සත්‍චිකත්වා පවේදිතාන් මමම අවබෝධ කරගෙන ඉතිලිම අවබෝධ කරගෙන කියලා දීලා තියෙනවා කියලා. එතෙන්දී දැන් ප්‍රඥාව ගැන කතා කරනකොට මම කෙටියෙන් අනුශාසනා ප්‍රාතිහාර කිව්වේ සීලක් ඛණ්ඩ වර්ගයේ සීල සීලූම ධානය ගැන කතා කරේ න තවත් අපිට සූත්‍ර දෙක දෙකක් තියෙන නිසා පුළුවන් ආයෙත් කතා කරන්න. ඔය අභිධම්ම පිටකයේ ඔය ඉගෙන ගන්නවානේ ඒ ඒ ඉගෙන ගන්න ඒ කෙනෙකුට උගන්වන කෙනෙකුට කියලා ඒකෙන් තව විස්තර දැනගන්න ඔය ඥාන විභංගේ විභංග ප්‍රකරණයේ තියෙන ඥාන විභංගය කියලා. ඒකේ ඔක්කොම ඥාන ගැන හොයන්න යන්න දෙපා. එතකොට ඒක ඒක අර කලින් කියපු විදිහට ආදේශනා පාඨය හරිය පවත්වන්න හදනවා. තමන්ට හොයාගන්න පුළුවන්. ඒවා හොයාගන්න. ඒකේ මුල් හරියේ තියෙනවා ඒ චතුක්ක මාතිකාවේ කම්මස්සකතා ඥානං සත්‍යානුලෝමික ඥානං මග්ග සමංගිස්ස ඥානං ඵල සමංගිස්ස ඥානං කිය. දැන් ප්‍රඥාව එනකොට කම්මස්සකත ඥානය කියන එක බොහොම වැදගත්. ඒක තමයි ඉදප්පච්චේතාවට සම්බන්ධ වෙන්නේ. දැන් ඔය අර සම්මා සමාධිය ගැන කියනකොටත් ඔය දැන් විස්තර වුණේ මේ සමාධිය ආවේ මේ හේතු නිසා. ඒක කම්මස්සගත ඥානයක්. මේ කුසල කර්මේ ආනෙන්ජ කුසලයේ තිබිච්ච නිසා තමයි මෙතෙන්ට ආවේ. මේ සතියේ තිබිච්ච නිසා තමයි මෙතෙන්ට ආවේ කියන එක තියෙනවා. අර අයිතිවාසිකමත් හරින්ටත් උදව් වෙනවා. මේ විපස්සනාව ගැන තථාගතයන් වහන්සේ කියලා දුන්නේ අපි තථාගත ශ්‍රාවකයන් නිසා. අපි හෙළ බෞද්ධයෝ නෙවෙයි දැන්. අපි ආර්ය ශ්‍රාවක වෙනවා. ආර්ය ශ්‍රාවකලා කෙනෙකු වටපත් වෙන්න හදනවා නෙවෙයි මේ කම්මස්සගත ඥානෙ බලනවා. ඥාන විභංගේ තියෙන එකක් තමයි කම්මස්සගත ඥානය. ඒ ඥාන හුඟක් විස්තර කරන 1 2 3 4 5 7 ඒ විදිහටම යනවා. මේ හතර වෙනි එක ගැන විතරයි මම කියන්නේ. ඊට පස්සේ සත්‍යානුලෝමික ඥාන. සත්‍යානුලෝමික ඥානය කියන්නේ ඊට පස්සේ ඒකට අනුරූප වෙන්න හදනවා. ඒක තවත් ඉගෙන ගන්නට කොහොමද ඒක වෙන්නේ කියලා. සත්‍යාලෝම ඥාන කියන්නේ මේ නිසා නේද මේ දේ උනේ. ඒ තියෙන එකට අනුරෝම වෙනවා ඊට පස්සේ ඒක ඒක ඒක එහෙම නෙවෙයි කියලා විග්‍රහ කරන්න හැදෙන්නේ නෑ ඊට පස්සේ. අර සංඛා උපේක්ෂා ඥානෙන්නේ ඊට ඊටත් ඒ එනකොට. ඒ තියෙන தත්ත්වේ තේරුණාම මේ අකුසලයේ නිසා මේ දේ වෙනවා වගේ මේ කුසලයේ නිසා මේ දේ වෙනවා. අර සීලය නිසා අනවජ්‍ය සුඛාව, ඉන්ද්‍රිය සංවරය නිසා අභ්‍යාසයක සුඛාව, ඊට පස්සේ ධ්‍යාන වලට යනකොට එනවා විවේකජ ප්‍රීති සුඛ, සමාධිජ ප්‍රීති සුඛ, ඊළඟට උපේක්ඛා, ඒනුප්පස් කරගෙන අදුක්කම සුඛ. ඒත උපේක් සම්පූර්ණ උපේක්ඛාව සාන්තයි. ඒක අපි ඉගෙන ගත්ත ධ්‍යාන වලට යනකොට හතරවෙනි ධ්‍යානෙදී ඒ හිත සුඛ සුඛ කරනවත් නෙවෙයි. මොකද සෝමනස්ස දෝමනස්ස සම්පූර්ණ අතුරුදහන් වෙලා වෙනවා. ඒක හිත ලවා සැප විඳිනවා නෙවෙයි තියෙන්නේ. නමුත් ඒ විවේක සුඛයක් එතෙන්දි තියෙනවා කියලා. ඒක ඒ ඒකේ සත්‍යාන් ලෝමක ඥානයක තමයි සම්මා සමාධි විදිය. ඊළඟට මග්ග සමංගිස්ස ඥානය. ඒ මේ මාර්ගයට අනුරූපව ගියාම මේක වෙනවා කියලා මේ මාර්ගී නේදමා ඉන්නේ කියලා විපස්සනාවත් එක්ක යනකොට තේරෙනවා. හැබැයි ශූන්‍යතාවෙම අතුවෙලා එනවා එතකොට අනිවාර්යයෙන්. අනිත්‍ය දුක් විශේෂින් අනත්ත පේන නිසා. අර අයිතිවා මේ වචනේ හොඳ නැතිද දන්න මේ ධර්මයට නමුත් අයිතිවාසිකම අත්හරිනවා. අත්වාදයට එන්නේ නැහැ ඊට සක්කාය දිට්ඨියට එන්නේ නැහැ. විශේෂයෙන් දිට්ඨියට එන්නේ නැහැ. සක්කාය සංඥාවක් තියෙන්න පුළුවන් අර්ථ සංඥාවක්. නමුත් දිට්ඨියට එන්නේ නැහැ. මොකද මේක තේරෙනවා කම්මස්ස කතයි කියලා. ඊට පස්සේ ඵල සමංගිස්ස ඥානං. ඵල සමංගි කියලා කියන්නේ ඒ ප්‍රතිපදාව ආවහම අර අපි ඉගෙන ගත්ත දවසක් විපස් අවිජ්ජාව ගියොත් ගියාමයි ප්‍රඥාව ආවොත් ආවමයි. ඒතකොට ඒ ගිය අවිජ්ජාව ආයෙන්නේ නැහැ. දැනුම එනවා යනවා. නමුත් ඥානෙ හිම් වෙන්නේ එතකොට ඒක දැකලා ඉවරුනහම මේ ඒ තමන්ට හතික දෙනවනේ අස්සංකල සීල් එකක් තියෙනවා නෙවෙයි. කම්මස්සගත ඥානෙ තියෙනවනේ ඒතකොට ඒ නිසා දන්න මේ විදිහට මේක එන්න පුළුවන් කියලා. ඊට සත්‍ය ධර්ම ආයත තුළ තවත් එහාට යන්න පුළුවන් කියලා. ඒක සමන්ත තේරෙනවා. ඊළඟට ඒකේ තියෙන ඊළඟ ඥාන ටික ගැන කියනකොට තියෙන හොඳ ටිකක්. ජරා මරණේ ඥාන. ජරා මරණ සමුදය ඥාන. මේ හතර හතරවෙනි වර්ගයක තියෙන්නේ. ජරා මරණ නිරෝධේ ඥාන ජරා මරණ නිරෝධ ගාමිනිය ප්‍රතිපදා ඥාන ඒක මේ සංඛාර දක්වාම දිගටම යනවා එතකොට දැන් අර ඥානය කියන එක එනකොට ඒ ප්‍රඥාව පහළ වෙනකොට ජරා මරණ දකිනවා. ඒ කියන්නේ ශාරීරික සම්පූර්ණයෙන් හදාරනවා අධ්‍යාත්මික. හදාරනවා කිව්වේ ඒක ස්ටඩි කරනවා නෙවෙයි ආධ්‍යාත්මික සොයා බැලිල්ලක් එතකොට. විපස්සනා මයික්‍රොස්කෝප් එකේ. ජරා මරණ සමුදය ඥාන. එතකොට ජරා මරණ සමුදය පිළිබඳ ඥානයකින් ಜಾති තමා වෙන්නේ කියන එක දන්නා එතකොට. ඊට පස්සේ ජරා මරණ නිරෝධයක් තියෙනවා. ಜಾති නිරෝධ නම් ජරා මරණ නිරෝධයක් තියෙනවා. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ ආයත් කම්මස්සගත ඥානෙ තමයි මේ මේ දේ කරගෙන ගියාම ප්‍රතිඵල එනවා කියන එක තේනවා. ඒක තමයි විපස්සනා ඥානෙ මතුවෙලා ඉන්නේ දැන් අර අනුශාසනා පාඩයේ බුදුහාර ඥානෙ විපස්සනාව කරනවා කියනකොට ආශ්‍රවක්ෂේ දක්වා එන එක අපි පසුගිය සති හොඳින්ම කතා කළා. ඒ එතෙන්දි තමයි ඒ ප්‍රඥා මතුවලා ඉන්නේ. ඒ ගැන කතා කරනවා නම් තවත් කතා කරන්න අවස්ථාව තියෙනවා සමාධිය ගැන කියපු එකේදී මතක් වෙච්ච දෙයක් අර ෆ්‍රීඩම් කියන එකේදී ඒ ඇත්තගේ නම කියන්න තහනම් අපනම් අප දන්න කවුද කියලා එයා ශ්‍රද්ධාව තිබුණා. හැබැයි වෙනකොට එයා තාම බුද්ධං සරණං ගච්ඡාමි ඒවා කියලා නමුත් සම්පූර්ණයෙන් ආචාර්යන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ගැන භාවනා ගුරුතුමන් මාස්ටර් ගැන සම්පූර්ණ පැහැදීමක් ඇතුණා. ඒ පැහැදීම ඇතුණේ තමන්ගේ ගෙදර සේවිකාවගේ භාවනා මාර්ගය නිසා. ඒක දැකලා අර කුජුතර වුණා වගේ වුණේ. ඊට පස්සේ උන්වහන්සේට ලියලා උන්වහන්සේ හම් වෙලා ඒ ඥාන මාර්ග දියුණු කරලා ඉහළම ඉහළම යන්න පුළුවන් ඉහළම තත්වයට එයා ජීුණත් ඒ තාම උන්වහන්සේ පමණ හැම වෙලා තියෙන වෙනකොට වෙන ආරාම සංසල් විහාරස්ථාන පූජනීය තැන් එහෙමගේ ගැවිස්තිච්ච කෙනෙක් නෙවෙයි. නමුත් ඒ ඇත්ත දියුණුනා. නමුත් ඒ වෙනකොට කම්මස්සගතා ඥානෙ සත්‍යානුලෝමික ඥානෙ වගේ සම්පූර්ණ තේරුම් අරගෙන තිබුණේ එතකොට. එතකොට බාහිරව එන ආගමික ආගමික පසුතලයේ අනුගමනය කිරීමක් නෙවෙයි තථාගතයන් වහන්සේ එයා ඒ තථාගතයන් වහන්සේ පිළිබඳ බැතිසිතක් නැත්තම් ශ්‍රද්ධාවක් ගෞරවණීය ගුරුතුමන් ගැන ශ්‍රද්ධාවක්, ඒ කියන්නේ සංඝ ගැන ශ්‍රද්ධාවක්, ධම්ම ගැන ශ්‍රද්ධාවක්, විශේෂයෙන් සත්‍යානුරූපක ඥානෙ වගේ දේවල් ආවා. ඒ මාගෙන්කොට. ඒක මතකෙ තියෙන්න ඕන නිසා ඒ කියන්නේ හිතලා බලන්නට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි. හොඳයි මම නැවතත් සාකච්ඡා මණ්ඩපෙට පිටුමෙන්නම් ශ්‍රීමති මහත්මිය ඔබතුමීට පුළුවන් කටයුතු මම දැන් පැහැදිලි කරපු දුක් කාරණා සම්බන්ධ කරගෙන ප්‍රශ්න අදහසක් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම අමතන්නේ උත්සවල මේ දිනවල විභංග ප්‍රකටන සම්බන්ධ කරලා ඉගෙන ගන්න නිසා අමතන පුළුවන් මේක තියෙන මේ කොටස සම්බන්ධ කරගෙන සමදෙනාටම දෙල්ලන් සරණයි ඇත්තටම රපේතුමා මේ දැන් පැහැදිලි කරපු කොටස තමයි මට අහන්න ලැබුණේ මට පොඩ්ඩක් ප්‍රමාද වුණා සම්බන්ධ වෙන්න. සතියේතුමා පැහැදිලි කරේ සීලය සීලය නිසා සීලෙන් සීලයකටපත් වුණාම සීලය පිරිසිදු සීලයකින් යුක්ත කෙනෙකුට ප්‍රඥාව වඩන්න පුළුවන් කියන අදහස ආවා. එතකොට ඒ ප්‍රඥාව වැලීමේදී ප්‍රඥාවේ හතර ආකාරයක් ගැන තමයි සති විතුමා කියලා දුන්නේ. කම්මස්සකතා ඥානය, ඊළඟට සත්‍යානුලෝමික ඥානය, ඊළඟට මග්ග සම්මාදිට්ඨි, මග්ග සමංග විස්ස ඥානය කියලා ඊළඟට ඵල සමංගිත ඥානය විදිහට මාර්ගය පිළිබඳ ඥානයත්, ඵලය පිළිබඳ ඥානයත් හතර තමයි සත්‍ය විතුමා කියලා දුන්නේ කියලා තේරුනේ. එතකොට කම්මස්සගතා ඥානය කියලා කිව්වහම කර්මඵල දන්න කර්මය මේ කරපු දේ අනුව ඵලයක් ලැබෙනවා කියලා Tamanට තියෙන ඥානය. ඒ කියන්නේ ඒක ඇත්තටම කර්මය කර්මඵලය නොදැහිම මිත්‍යා දෘෂ්ටියට සම්බන්ධ දෙයක් බවයි හිතන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් ඉඳලා සම්‍යක් දෘෂ්ටියට එන මාර්ගයට ඒ කර්ම කර්මඵල පිළිබඳ ඇදහිීම විශ්වාස කිරීම අයිති වෙනවා කියලා හිතෙනවා. ඒ ඒ නිසා එතකොට ඒ පුද්ගලයාට හිතෙනවා මේ සීලය නිසා සීලය නිසා ඉන්ද්‍රිය සංවරය ආදී වශයෙන් තමන් යම්කිසි තැනකටපත් වුණා කියලා. තමාට මේ ඥානය තියෙනවා මම මේ විදිය මේ විදිය වැරදි කරන්නේ කියලා අපිට දැන් සාකච්ඡා ගණනාවක කිව්වා ඉන්ද්‍රිය ගුත්තද්්වාර කියන වචනේත් පාවිච්චි වුණා. එතකොට ඒ වගේ සීලය නිසා ලැබෙනවා. ඊළඟට සත්‍යානුලෝමික ඥානය කියනකොට සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය කර ගැනීමට යන මාර්ගයට අදාළ ඥානයක් බවයි තේරෙන්නේ සත්‍යානුලෝමික සත්‍ය පිළිබඳ. එතකොට ඒක ඊළඟට කිව්වේ මග්ග සමංගිස ඥානය කියලා. එතකොට මේ ආකාරයට එන යෝගාවචරයා යම්කිසි කර්මස්ථානයක් අරගෙන ඒක භාවනාවට අරගෙන ධානා මට්ටමට තමන්ගේ හිත තැන්පත් කරගන්නවා විතක්ක ਵਿਚාර වලින් ඒ කියන්නේ අකුසල් අර කියන්නේ විච්ඡේව අකුසලෙහි ධම්මෙහි කියලා අකුසල් වලින් තොරව කාමයන්ගෙන් තොරව අකුසල් වලින් තොරව භාවනාවල යෙදෙන්න පුරුදු වෙනවා ඒ වෙනකොට එයා මාර්ගයට ඇවිල්ලා කියලා හිතෙනවා එතකොට ඊළඟට මාර්ගයේ ඉඳලා ඵල සම්මාදිට්ඨියට ආවහම ඵලය පිළිබඳ ප්‍රඥාවට ආවහම එතෙන්දි තමයි අර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන් කිව්වේ ජරා මරණේ ඥානං ජරා මරණ සමුදය ඥානං ඒ ආකාරයට පටිච්ච සමුප්පාදයට අනුකූල පටිච්ච සමුප්පාද අංග පිළිබඳව විමර්ශනා කිරීම පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිතුමාකෝ ජරා මරණේ ඉඳලා සංකාර අවිද්‍යා ඒ හරියට එනකම්ම එකින් එක එකින් එක කරුණු අරගෙන ඒකට හේතුවත් හේතු නිරෝධය කිරීමත් නිරෝධ කිරීමේ මාර්ගයත් වශයෙන් මේ හේතු ගැන සම්මස්තණය කිරීම කියලා. ඒ විදිහට දරුවත් ඒ ටික තමයි පැහැදිලි වුණේ කියලා තේරුනේ අඩුපාඩු ඇති තවත් කල්යාණ මිත්‍රින්ගෙන් විස්තර දැනගන්න කැමැති දරුවන් සරණයි. තෙරුවන් සම්මසින් තුමාගේ උගන් දෙන්නේ. ඔව්. ඒතර අවිජ්ජාව දක්වා කියන සංඛාර වලින් එතෙන්දී ඒ ඒ භංගී කොටසේදී ඒක සංඛාර වලින් එතෙන් නතර කරලා තියෙන අවිජ්ජාව ගන්න ඊළඟට අර කම්මස්සකත ඥානය මේ කෙනකොට ලෞකික ඒ කම්ම සම්මාදිට්ඨි ගොඩක් පහු කරලා ගිහිල්ලා තියෙනකොට අන්තිම හරිය තමයි මේ ඥානය පහළ වෙනකොට ඥානය අවබෝධ වෙනකොට ඉන්නේ එන කම්මස්සගත ඥානය පූර්ණ වෙලා ලෞකික සම්මාදිට්ඨ පහු කරගෙන ගිහිල්ලා තමයි කියන්නේ ඒක ඥාන ඥානෙ විස්තර කරනකොට එන තැනක් ඒ ඥානෙ භංගී බුද්ධ සරණයි අවසර සත්‍යයතුමනි <clears throat> එතකොට මේ සත්‍යානු ලෝමික ඥානය කියන එක ඒ කියන්නේ භාවනා මාර්ගයේදී ඒ කියන්නේ සංඛාරූපේක්ෂා ඥාන ආශ්‍රිතව වැඩින ඥානයක් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සත්‍යතුමනි තේරුවන් සරණ මා හිතන හැටියට ඉතින්දී සිද්ධ වෙන්නේ ඒකයි කියලා සත්‍යානුලෝමි සත්‍යානුලෝමික ඥානයේ මා හිතන හැටි කියන්නේ මේක ගැන හිතනකොට ගෑවිලා යනවා ඒකට. මොකද සංඛාර උපේක්ඛාව සත්‍යාන ලෝමික ඥානෙ කියන්නේ සත්‍යයට අනුලෝමව මා ඉඳ අවශ්‍යයි කිය. මා කියලත් නෑ මේ හිත පවත්වන්න අවශ්‍යයි. දැකීම පවත්වන්න අවශ්‍යයි කියලා තයාට ප්‍රත්‍යවික්ෂා ඥානයක් පත්‍යවික්ෂා ඥානයක් මා පත් වෙනවා. කියන තමන්ට පේනාද? මේක මේ මත්ත ඇඟිලි පොවන්ට බැරි තත්ත්වයක් මේ අනුව මේක පහළ වෙනවා කියලා. ඒතොර සංඛා උපේක්ඛාව එනකොටත් ඒක නිසා එතෙන්දී සංඛා උපේක්ඛාව කියලා කියන්නේ ආ දැන් අර මේ සංඛා උපේක්ඛා ඉන්නේ අර භයතුපත්ථානය වගේ තැන් තියෙනවා මේක පෙනෙන්නෙම අඩිය ගහන්නවත් බැරි තැන සංසාරය කියන එක. ඇඟිලි පොන්ට දෙයක් නැහැ මෙතෙන්දි කියලා. එතකොට ඒකට බය වෙලා ආපහු හරින්නේ. මොකද අර ගුරුවරයෙකුත් ඉන්නවා කරන්ට ඕන විදිහ දන්නවා දැන්. ડિપ્રેશન එකට යන්නේ නැහැ ආයි. සාමාන්‍යයෙන් depression from depression to depressed ඒ தത്വෙට ගියාම සත්‍යානුලෝමික ඥානයේදී තෙන්දී ඒකට අනුලෝමව මේක සිදුවෙන දෙයක් නේද කියලා සිතුනහම සංකාරුපේක්ෂාව මතුවෙන ඊට පස්සේ සංකාරුපේක්ෂාව කියලා කියන්නේ අර භංග ඥාන භංගයේ විශේෂයෙන් භංගයේ පේනන උපාද දෝය දැක්කට පස්සේ විශේෂයෙන් වැඩිපුරම භංගය. භංගය දැක්කම තමයි බය වෙන්නේ. ඊට පස්සේ සංකා උපේක්ෂා ඥානෙ මතුවල එනවා කියන්නේ ඒකයි මේකට මේකට මට කරන්න දෙයක් මට කරන්න දෙයක් නැහැ කියන අවබෝධයෙන් වාට. ඒක සංකා උපේක්ෂාව කියලා ඒකේ කරුණාවටත් ඊට පස්සේ ඒකෙන් මට මේක වෙනස් කරන්න බෑ. අනිසත්‍යයන්ගේ දුක දැක්කොත් ඊට පස්සේ කරුණා මෛත්‍රී සත්‍යය මෛත්‍රීන කරුණාවටත් ඒක මතුවෙලා එනවා ඒ නිසා ඒ සත්‍යං භූමි කියන අනේ ගෑවිල යනවා අර සංකල්පේක්ඛා ඥානයත් එක එක එක අනිවාර්යෙන් එනවා ඒක දැක්කහම ඒක පොතේ මාතුතුේ නැහැ කියන තරම් නමුත් මේ ඒක දැනට චින්තා මේ වශයෙන් සාද්දකින් වශයෙන් ලැබෙන දැනෙන ගතියක බුදු සරණයි. බුදු සරණයි සත්‍යතුමේ තව පොඩි කාරණයක් අහගන්න හිතුණා. අර ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරපු ටිකේදී මට මතක හැටියට තිබුණේ ඒක සමාධියට සමාධි ස්කන්ධයට අයිති හැටියට පෙර දේශනාවක් සඳහන් වුණා වගේ. නමුත් අද සඳහන් වුණේ ප්‍රඥා ස්කන්ධයට අදාළව සඳහන් කරලා තිබුණා වගේ තමයි අද සාකච්ඡා වෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න සත්‍යතුමේ මට හිතෙනවා ඉන්ද්‍රිය සංවරය තුලින්ම සමාධියට තමයි වැඩිපුරම හිත යොමු වෙන්නේ කියලා ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සතිතුනි තේරවසන්න. අපි අපි පසුගිය සුබසූත්‍රයේ කියනකොට අපි සුබසූත්‍රය ඉගෙන ගන්නකොට සාකච්ඡා කරනකොට එතෙන්දි තමයි ඒක පළවෙනි වතාවට අපි අත් පොපු තැන. පැත්තෙන් තමයි මේ සූත්‍රය ඒක විග්‍රහ වුනේ. ඒ නිසා වැඩි අවධානයක් අපි ඒකට යොමු කළා. මොකද අනිත් තැන් වල ඒක සීලයට සම්බන්ධ කරනවා. ඉන්ද්‍ර සංවර සීලය කියලා. නමුත් මෙතෙන්දී ඉන්ද්‍ර සංවර සීලය නෙවෙයි තෙන්දී බුදුහාමුදුරුවෝ එතෙන්දී ඒක යොමු කළා ප්‍රඥාවට ප්‍රඥා ස්කන්ධයට. එහෙනම් අපි කියවේ. ඔව්. එහෙම සත්‍යත්වන ප්‍රඥා සම්බන්ධයෙන් සම්බන්ධ කරලා තමයි කතා කරන්නේ. ඔව්. එතෙන්දී ඒකේ මේ සමාධි ඛණ්ඩයේ කිවෙත් නැතෙන්දී. එතෙන්දී ඒ සූත්‍රයේ සමාධි ස්කන්ධයට යොමු කෙරේ ප්‍රඥා ස්කන්ධය. ඔව් සීලස්කන්ධයට නෙවෙයි සමාධිස්කන්ධයට. මා ප්‍රඥාස්කන්ධය කියලාද කිව්වේ? එහෙමයි සත්‍ය තුන අද කියුනේ ප්‍රඥාස්කන්ධය කියලා ඒකයි මම පොඩ්ඩක් තේරුම් පොඩි සමාධිස්කන්ධයට යොමු කළේ. සීලස්කන්ධයෙන් නෙවෙයි සමාධිස්කන්ධයට යොමු කළේ. ප්‍රඥාස්කන්ධයට නෙවෙයි සූත්‍රය දෙමු කරේ සිලස්ක සමාධිස්කන්ධයට සමාවෙන්නේ එහෙම කියුණා නම් ඉන්ද්‍රිය සංවරේ සමාධිස්කන්ධයට යොමු කෙලේ ඉදම් පිසෝති සමාධිස්කන්ධ අප්‍රමාණ පින් සත්‍ය තුමනි තෙරුවන් සරණයි සත්‍යයම අර ශීලයේ කර විසුද්ධ අංග ගැන කියනකොට අර මේ අකණ්ඩ අච්චිත් ආදී වශයෙන් අවසාන වශයෙන් සඳහන් කරනවා නේද? සමාධි සංවත්තනික සීලයක් කියලා. එතකොට සීලය පිරිසිදු සීලය සමාධියට යන්න උපකාරයක් කියන එක දෙතනින් පැහැදිලි වෙන්නේ සතියේතුමා. ඊට එතෙන්දි සිද්ධ වෙන්න මා හිතන හැටි මේවා එතෙන්දි සිද්ධ වෙන්නේ දැන් දප්ප සිල් රකින්න හදනකොට හකින්න විදිහට සමාජයට තියෙන හිරියොතක් රැක ගන්න ඕන නිසා ඒ බය නිසා ලැජ්ජා බය නිසා සීලයට සම්බන්ධ වෙනවා අතෙන්දි එහෙම නෙවෙයි ඒ ආර්ය මාර්ගය එනකොට ඒව පහු කරගෙන ගිහිල්ලා යා මේ කාටවත් ලෝකෙට පෙන්නන යාට තේරෙනවා මේක ආර්ය මාර්ගයේ தත්තිවස් සෝතාපන්න එක්කන ළඟින් තියෙන එක. එයාගේ සීලේන එයා නොකඩී තියාගන්න කැඩුනත් ඒක හදාගන්න ඉක්මනින්. සමාධි සංවතින කියන්නේ එතකොට එයා දන්නා සීලයේ පවත්වන්නේ සමාධිය සඳහා යොමු කරවග. සමාධිය කියලා කියන්නේ එතකොට අර අනවජ්‍ය සුඛ අභ්‍යාසයක සුඛ ඒවා ඇති කරගෙන ගිහිල්ලා පීති සුඛ සමාධි සුඛ වලට යන්න තියාගන්නේ සමාධිය. කම්මස්සගත ඥානින්ම තමයි ඇත්තේ. කම්මස්සගත ඥානින්ම තමයි. මේ සීලයේ තිබුණාම සමාධි සංවත් වෙන කියන සමාධියට උදව් කරන සීලයක් ඇටියට තියාගන්න. මොකක්ද සපේතුන? ඔව්. මේ සූත්‍රයේදී ඉගෙන ගන්න තව එකක් තමයි මේ අපි ඕනම ඉගෙනීමකදී ඉගෙනීමකදී අපි කියන්නේ කලුසුදු චින්තනයේට මෙයන් නැතුව මම දැන් මේ ගොන්නේ ආපු නිසා මේ කතා කරපු මාතෘකාවක් අනුව කියනව නෙවෙයි පුජ්‍යල භාවයකට පොයින්ට් කරලා හොඳයි ඒ ඉගෙනීම අපේ අපේ ආධ්‍යාත්මික අත්හදා බැලීමත් එක්ක සියුම් කරගන්න ඕන හැමතිස්සෙම. අපි දැන් ධර්මය දන්නවා හුඟක් ධර්ම කාරණා. ඒ නිසා අපි හැමතිස්සෙම අපේ අත්හදා බැලීමත් එක්කම යන්නට ඕන. අපි මේ සූත්‍රයේ වැදගත්ම ටික තෙමු ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කේවත් ඇත්තට කියන මහත්මයාට ඒ අප්‍රාතිහාර්ය තුන ගැන කියලා අනුශාසනා ප්‍රාතිහාරයෙන් පස්සේ බුදුහාම කියන මේ මේ භික්ෂු සංඝයා අතරම එක්කෙනෙක් හිටියේ මස්මින්ගේ භික්ෂු සංඝයේ මේ භික්ෂු සංඝයා අතරම එක්තරා භික්ෂුවක් හිටියා. ඉමස්මින් ඒව භික්ඛු සංඝේ අඤ්‍යතරස්ස භික්ඛුනු ඒවං චේසෝ පරිවිතක් උත්පාදේ. මෙයාට සිත්විල්ල පහළ වුණා කත්තනකෝ ඉමේ චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ මහා භූත අපරිශේෂා කියලා ඉවරයක් නැතු නැති තිංගක්වත් නැතුව ටිකක්වත් නැතුව නිරුද්ධ වෙන්නේ කොහිද කියලා. ඒ වචනයම වැරදි කියලා බුදුහාම කියනවා. ඒ කියන්නේ ඒක මතකෙ තියෙන්න ඕනේ අපි දැනට දැන් ඉඳන් මේක ඔළුවට යන්න ඕන. මහා භූත රූප නිරුද්ධ වෙලා යනවා නෙවෙයි. එයාට ඒ භික්ෂුවට ඇතුමිය දියුණු මනසක් ඇති භික්ෂුවක්. ඉතින් මෙතෙන්දී අවධානය කරන්න ඕන දේ තේරුම් අපි. අතකෝසෝ කේවට බික්කු තතාරූපං සමාධින් සමාපජ්ජී යතා සමාහිතේ චිත්තේ දේව යෝනියෝ මග්ගෝ පාතුරුහෝසි. එයාට දේව යානිය සමාධි දේව යානිය මාර්ගය. දෙවියන් පැත්තට නැඹුරු වෙලා යන මාර්ගය. ඒ කායන කියනකොට ඒක වචنين දැන් ඒ ඒ කායන දේව ආයනී මාර්ගය. දේ පැත්ත කායන මාර්ගය. වගේම ඒ පැත්තට නැඹුරුලෙන මාර්ගයේ ඊයදිටි පේනවා. මේ හිතන්න ඕන කාරණයක් කොහොමද මේක තේරෙන්නේ මේ විඥාන ස්වરૂපයත් එක්ක තමයි ඒ සියල්ල මතුවලා ඉන්නේ එතකොට. මේ පඨවි ආපෝ තේජෝ වායෝ මහා දා භූතත් එක්ක එකතුනොත් තම තව තලයක් මතක් වෙලා යන්නේ. තව ග්‍රහ ලෝකයක් මතක් වෙන්නේ එතකොට අපිට. ඊටට ඒ භික්ෂුව චාතුම් මහරජික දෙවියන් විතර ගිහිල්ලා ඇහුවා කොහෙද මේ මහා භූත කත්තනුකෝ ආවසු මේ චාතුම් මහරජගේ දෙවියන්ට කීවා කත්තනකෝ ආවසෝ ඉමේ සත්තාරෝ මහ භූත අපරිශේෂා නිරුද්ධාන්ති. සේයති දම් පාඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු. මේ උතුම් භික්ෂුව මේ ආරි මාර්ගයට ඇවිල්ලා මේ සමාධියක් වඩලා ඒ යාට ඒ සමාධි තත්වයක් ආවා ඒක මිත්‍යා සමාධියක් නෙවෙයි හැබැයි සම්මා සමාධිත්වයක් ආව ඒ මාර්ගයේ පහම සමාධියේදී ඒක सिद्ध කරගන්න පුළුවන්. ඒත් කොන්ෂස්නස් එකට විඥාණයට මේක සම්බන්ධ මනෝ Tamanta අයිති විදිහට වැඩ කරන්නේ ඊට පස්සේ. Tamange order පිළිගන්න සංචේතනාව. අපිට තියෙන එක්තරා ආබාධයක් තමයි වැළඳෙන රෝගයක් තමයි මේ ධර්මයේ අපි දන්න දේට වඩා ස්වර්ග තත්ත්වේ ඉන්න ඇත්තු සග්ග තත්ත්වේ ඉන්න තන්ට මේක තේරෙනවා කියන එකට. ආධ්‍යාත්ම දේවල් හොයන්න කැමති ඒ ඇත්තන්ට ගලපගෙන. අපිට අමතක වෙනවා ඒ ඇත්තු අර දජග්ග සූත්‍රයේ කියපු හැටියට නැත්තම් තවත් තැන්වල කියපු හැටියට ලෝභ දෝෂ මොහ පිරිච්ච සත්‍යෝ කියලා අමතක වෙනවා. ඒතකොට අත්‍තර දියුණු භික්ෂුවක් පටවියාපෝ තේජෝ වායෝ නිරුද්ධ වෙන තන නිරුද්ධන්ති කියන වචනේ බුදුහණු සම්පූර්ණයෙන් වැරදි කියලා කිව්වා ඉතින් පස්සේ අපි ඒකටම දැන් අවධානය යොමු කරන්න ඕන මොකද නැත්තම් මනස වැරදෙන හින්දා ඊට පස්සේ කට්ටිය අපි නම් දන්නේ නැහැ මෙන්න මෙහෙම ඒ දේව ලෝක කියන එක දන්නා ඔය බෞද්ධ විශ්ව ඒ බෞද්ධ ඇට්ලස් එක ඉගෙනගෙන තියෙන්න ඕන හොඳට. ඒක හරීම වැදගත්. කොහෙවත් ආයි කියවෙන්නේ නැහැ ඕවා. මේ කොස්මොලොජි එක තේරුම් ගන්න ඕන. ඊළඟට ඒක දැන් මේ මේ භික්ෂුව ඒ දේවයානීය මාර්ගයට සමාධියත් එක්ක ගියා කියලා. මෙයා මේ මේ ඉද්ධිපාඨේ හරීම නෙවෙයි. ඒ මාර්ගෙන් එන ප්‍රතිපදාවෙන් එන දේවල්. එහෙම ඉතින් යා හැම දේ තත්වයකටම ගිහිල්ලා ඒක කොහොමද කොහොමද කියලා ඊට පස්සේ. ඊට වසවත්ති කියන දේ පුත්ත ළඟටත් ගිහිල්ලා ඇහුවා. එයා කිව්වා කොම ඊට වඩා ඉහළ තත්වයක් පින්න. මානන් දන්නේ ඒක පටිඝාපු තේජෝ නිරුද්ධ වෙන තැනක් වායෝ නිරුද්ධ වෙන තැන ඉතිරි නැතිවම මොකද බ්‍රහ්ම කායික දේවියෝ වගේන දන්නවා අපි අපිට වඩා ඉහළ තත්ත්වෙ ඉන්නේ කියලා. ඒ නිසා ඒ ඇත්තෝ ඒවා දන්නවා ඒකට හොයලා බලන්න කියලා. ඔන්න එතෙන්දී ඒක වෙනස් වෙනවා අයි. අර එයාගේ කතාව. අතකෝසෝ කේවත්ත බික්කු තතාරූපං සමාධින් සමාපජ්ජී යතා සමාහිතේ චිත්තේ බ්‍රහ්මයානියෝ මග්ගෝ පාතරහෝස. බ්‍රහ්මයානී මාර්ගය. ඒ පැත්තට නැඹුරු වෙන මාර්ගයක් පහ එයා ඉදිරියේ පහළුණා. මේ විඥාන ස්වરૂපයේ විඥානයේ තියෙන පුතුල බව දැනගන්න පුළුවන් තත් අනන්ත විඥානේ අනන්ත වෙන හැටි විඥාන දැන් විඥානයේ කෑලි කෑලි කැබලි කැබලි වීදුරක් පොළවේ ගහවා වගේ පුංචි වීදුරුවක් වයින් වීදුරුවක් වගේ එකක් පොළවේ ගහවා වගේ කුඩු කුඩු වල ගිහිල්ලා දැන් තියෙන්නේ අපි දැන් හිතන්නේ පොඩි දේවල් ගැන කෙනෙකු නියපොත්ත ගැන කෙස් ගහගෙන දත ගැන දුව පුතා ගැන දේශපාලකයෝ ගැන මූඳ ගැන කොළ ගැන පරිප්පු ගැන ග්‍රීන් ලීව්ස් ගැන ඕවා තමයි තාම චූටි වෙලා තියෙන මනස. ඒ කොහොම හැලිලා ගිය තත්ත්වයට ආවම මනෝ මනෝ මනෝ මන්නෝට මම නෑ මම කාටවත් අයිති මනෝ නෙවෙයි ඊට පස්සේ. මොලේට සීල් තියලා තියෙන ඔළුව කොම ට්‍රාන්ස්මිටර්ස් වලට. ඒතකොට විඥාන தත්ත්‍ය විතරක් වැඩ කරාම යා බ්‍රහ්මයානීය මාර්ගය අතිදිරි පෙරුණා. මම ඒක හොඳට කිව්වේ නෑ කියලා වතින සමාවෙන්නේ. අතකෝසෝ කේවත බික්කු යේන බ්‍රහ්මකායිකා දේවා තේන ප්‍රසංකා. මේ බ්‍රහ්මකායික தත්ත්වය. අර දේවකායික தත්ත්වෙන් බ්‍රහ්මකායික தත්ත්වයට ගියව ඉගෙන ගන්න තව කාකින් හරි යාලා මොකද්ද මේ දෙකේ වෙනස කියලා. එතකොට එතෙන්දිත් ඒ ඇහුවේ කොහෙන්ද මේ මහා භූත අපරිශේෂයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ කියලා. හැබැයි මහා භූත සම්පූර්ණ නිරුද්ධ වෙනවා කියන එක මේ භික්ෂුවගේ වැරදි අදහස. ඒ නිරුද්ධාන්ති කියන වචනේ. එයා මහා බ්‍රහ්ම තත්ත්වයට ගිහිල්ලා කිව්වා මහා බ්‍රහ්ම එයාගේ අතින් අලලීල්ට අරගෙන කිව්වා පාහය ගහයිත්වා ඒක මන්තං අපනෙත්වා තම් භික්කුන් ඒද්දෝද ඊට බුදුහමකින් කේවත්ත මේ මහා බ්‍රහ්ම ඒ භික්ෂුව යටින් අරගෙන පැත්තකට අරගෙන කිව්වා මේ භික්ෂුව මේ මේ මේ ඇත්තු හිතන් ඉන්නේ මා ඔක්කොම දන්නවා කියලා නිසා මේ ඉස්සරහට පාවක මගෙන් ඒක නැtei කිව්වොත් මේ කට්ටිය මට තියෙන ගෞරවය නැති වෙනවා. එතකොට එයා කියන මහා බ්‍රහ්ම කියනවා ඔයා මේ ඇයි වැරදි තැන්වල හොයන්න ආවේ? තවත් ඒක තමයි කරන්නේ. අපිත් වැරදි තැන්වල තමයි හොයන්නේ සත්‍ය සත්‍ය හොයන්නේ වැරදි තැන්වල. මං කියන්නේ දිව්‍ය ලෝකෙම කියලා හොඳට හිතා ගන්න අර අර කවුද නස්සුදින් උන්නේ ලයිට් පත් වෙන තැන හෙව්වා වගේ මේක ඕකේ හොයා ගන්න ඇතුලේ ඕකේම හොයා ගන්න ඉමස්ස පඤ්ඤස වෙය්‍යා කරන ගච්ඡතම් බික්කු තාමිය භගවන්තං උපසංකමිත්වා ඉමම් පඤ්ඤම් පුච්ච මේ ප්‍රශ්නේ තථා භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න භාග්‍යතුන් වහන්සේ විස්තර කරන විදිහක් තියෙනවනේ ඒ විදිහට මතකයේ තියාගන්න ඒ අන්තිම තැනට යන්න පුළුවන් ඉහළම තැනට ගියට අරූප තත්වයට යන්න බෑනේ අරූප තත්වයට ඇඟිලි ගහන්න බෑ අතකෝසෝපකේ වට භික්ඛු සීයතාපි නම් බලවා පුරුෂෝ සම්මිජිතං මා බාහම් පසාරෙය්‍ය මම ඔක්කොම කියන්නේ යා තත්පරයක් ඇතුළත ඒ කියන්නේ අතක් වකුටු කරපු අතක් දික් කරන තත් වෙලාවක් ඇතුළත ඒ ලෝකයෙන් අතුරුදහන් වෙලා අයිත් මනුෂ්‍ය ලෝකයට පහළ වෙනවා. භාග්‍යතුන් වහන්සේට নমස්කාර කරලා වෙන්දලා උන්වහන්සේ ඉදිරි පහළව මේ කත්තනකෝ බන්ති මේ චත්තාරෝ මහා භූතා අපටිශේෂා නිරුද්ධාන්ති සේයති දම් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු බොහොම හොඳම ගැඹුරුම ගැඹුරුම ගැඹුරුම තැන. නමුත් මට අයිති නෑ මගේ ඔළුවට මේක යන්නේ නෑ කියලා කින්ඩර් ගාර්ඩන් එකට දාගන්න එපා. ආධ්‍යාත්මික කින්ඩර් ගාර්ඩන් එකට යන්න එපා. ආධ්‍යාත්මික අභිමානයකින් එහුම් කන්ද. තෙන්දි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර නැවක ඉස්සර නැව්වල යනකොට භික්ෂුවට කියනවා කතන්දරය. මේ විශාල සාගරයට යනකොට දන්නේ නැත්තම් ඒත් කුරුල්ලෙක් කර කුරුල්ල අරන් යන කුරුල්ල විසිරුවා හරන ළඟ පාටට ඒ මොහොත විසිරයාම කුරුල්ල දූපතක් තියනවා නම් ගිහිල්ලා බලලා බලනවා ඒකට එන ඒ කුරුල්ල ආවේ නැත්තම් ඒකට දන්නවා ළඟ දූපතක් තියෙන කුරුල්ල දිහා බලන හින්දා නමුත් ළඟ දූපතක් නැත්නම් ඒකට ආපහු නැවට මෙනවා. ඒ වගේ ඔයා බ්‍රහ්ම ලෝකයේ දක්වා මේක හොයාගෙන ගියා. නමුත් ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණේ අන්තිමේදී ඔයා මාළඟටම ආවා නේද? ඊළඟට ඔන්න බුදුහාමුදුරු දේශනා කරන දේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. අර මහා භූත අතුරුදහන් වෙනවා කියන වචනේ බුදුහාම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා නකෝ ඒසෝ භික්ඛු පඤ්ඤෝ එවං පුච්චිතබ්බෝ කතන්නකෝ බන්තේ ඉමේ චත්තාරෝ මහා භූත අපරිසිසා නිරුද්ධං බන්තේ භාග්‍යතුන් වහන්සේ මේ හතර මහා භූතයන් මහාව පහළ වෙන භූතත්ව හතර කොහෙද සම්පූර්ණ අතුරුදහන් වෙන්නේ එතකොට බුදුහාර කියනවා ඒ වංචකෝ බිකු පඤ්ඤෝ පුතිතබ්බු කත්ත ආපෝ ච පඨවි තේජෝ තේජෝ වායෝන ගහදති මේ තේ පඨවි ආපෝ තේජෝ වායෝ බැහැගන්ත බැරි තැන තනක් තියෙනකොට have no footing දැන් අර ඕකේ මතක් වෙන්න විඥානයේ බැහැගන්ත තැන් හතරක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර. ඒත් එක තමයි විඥානයේ ගැල්ලයි. ඒකේ අන්තං ඔළුවට මතක තියාගන්න. ඒතර බුදුහාම කියනවා මේ ප්‍රශ්නේ අහන්න විදිහ. කත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. ඒතර නිරුද්ධති කියන වචන නෙවෙයි. නිරුද්ධ වෙනවා නෙවෙයි. ඒවා නිරුද්ධ වෙන්නේ නැහැ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ සම්බන්ධ වෙන්නේ නැහැ. කත්ත දීගන්ත රස්සංච අනුන් තුලං සුභාසුභං ඒ කියන්නේ තනක් තියෙනවා දිග පළල වර්ණ සතහන් දෙන්න බැරි තැනක්. අපි ඔකට සාමාන්‍ය කියන ඇට්‍රිබියුට්ලස් කියලා. දිග කොට මහත චූටි කියලා කියන්න බෑ සුභ අසුභ කියලා කියන්න බැරි. කත් චිත්ත නාමංච රූපංච නාම සහ රූපද අසේසම් පුරුජ්‍යති දැන් මේ පඨවි ආපෝ තේජෝ වායෝ පමණක් නෙවෙයි නාම රූපත් අසම්පූර්ණේ උපරෝධණය නතර වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ නගාදති ඒවත් අඩිය තියන්න තැනක් නැතිල යනවා නාම රූප සම්පූර්ණයෙන් අතුරු දහම් වල යනවා නාමත්‍ය සහ රූපත්‍ය එතෙන්දී ඔන්න මෙතෙන්දී විතරයි මේක මතුවලා එන தત્ත්වයේ තියෙන අනිදස්සන විඥානය කියලා කතා කරන දේ මතකේ තියෙන්න විඥානං අනිදස්සන මේ විඥානය කියන එක අනිදස්සන පහ තියෙන තත්ත්වයක් අර මම කියන தত্ত্বය අයින් කළාම without feature කියන එක අනන්ත ඒ කියන්නේ ඒකට කෙලවරක් නැති සම්බතෝපබං કોઈ පැත් ඒක ආලෝකවත් ඒකට අඳුරු මුළු නැතන ඒ தත්වෙන් කොට ඒ අනිදස්සන විඥානයේදී එත් ආපෝච පටවි තේජෝ වායෝන ගහදති පඨවි ආපෝ තේජෝ වායෝ එතනට බැහැගන්නේ නැහැ. එත්ත දීගන්ත රසාන්තේ අනුන්තුලන් සුභාසුභං විශේෂණ කියන දිග පළල උස මහත බර බර අඩු සැහැල්ලු ඒ ඒ වාක්‍යන කතා කරන්න බෑටි. ඒවා ඉමෝෂන් එක කියන්නේ සංකාරත් එක්කයි බරත් තියෙන. මම වචනේ කිව්වේ බරත්ය කියලා. ඒ බර බව එන්නේ සංඛාරත් එක්ක. පසුගිය සතියේ අර කිව්වේ දරත සංසිඳනවා කියලා වචනයක් හොඳ වචනයක් පාවිච්චි. දරත එන්නේ සංඛාරත් එක්ක. විඥානයත් එක්ක නෙවෙයි. විශේෂයෙන් අනිදස්සන විඥානයත් එක්ක නෙවෙයි. විඥානය අනන්ත කරගන්න පුළුවන්. අනන්ත කරගන්නවා කියලා අහවලා කරනෝනේ කම්මස්ස කතා ඥානේ සත්‍යාලෝම ඥානයට යන්න. කරන්න පුළුවන් જાති එත්තනාමංච රූපංච අශේෂං උපුරුජ්ජති මෙතන සමාන නාම රූපත් ඉතිරි නැතු අතුපදාන් නැත. ඒ කියන්නේ අනිදස්සන විඥානය. විඥානස්ස නිරෝධේන විඥානේ නිරුද්ධ වුණාම එත්තේතං උපුරුජ්ජති මේතන ඒ දේ කොම නතරනන්නේ. තෙන්ටයි නතරවිල්ල කියන එක දාන. ඒ අර භික්ෂුවට කියලා දුන්නේ ඒ ටික බුදුහාමුදුරුවෝ. ඉදමෝච භගවා මම එකේ කෙටියෙන් කිව්වේ ඉදමෝච භගවා භාග්‍යතුන් වහන්සේ මේ කිව්ව අත්මනෝ කේවට්ටෝ ගහපති පුත්තු ඒ ගහපති පුත්‍ර ඒ කේවට්ට ඒ මහත්මයා බොහෝම සතුනා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේදී ඉගෙන ගන්න ඕන කාරණා අනුව බුදුහාමුදුරු ඒ දෙය ප්‍රතික්ෂේප කෙරේ නැහැ ඒ අවිද්‍යා මාර්ගය තියෙනවා වෙලාවල් ප්‍රාතිහාර්ය මාර්ග තියෙනවා මනස දියුණු කරාම නමුත් ඒ ඒ හැම ප්‍රාතිහාර්යකින්ම වඩා වැදගත් විශ්වාසදායක ප්‍රාතිහාර්ය වන්නේ මනස නිසි ලෙස පුහුණු කිරීමේදී ඒ ලැබිච්ච උපදේශවල තියෙන ආශ්චර්ය භාවය ඒකයි වැදගත් වෙන්නේ. ඒ නිසා හැම තිස්සෙම අපි සීලේ ඉන්ද්‍රිය සංවරය දෙක මුලින්ම පදනම් කරගෙන ඉන් පස්සේ ඒවට ටික ටික අටපොවන්න බලන්න ඕන සමාධිය දක්වා යන්න. නමුත් ධ්‍යානම නෙවෙයි ඊට පස්සේ විපස්සනාව කියන එක ඉගෙනගෙන තියෙන්න ඕන මේක බුදුවරේ තථාගතවරේ ලෝකේ පහළ නම් කියලාදී දෙනදී සමුදේවාය දකින්න හැමදේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන විඥාන කියන්නේ එතන පොදු විඥානය. ඒක ඉගෙන ගන්න ඕන. ඊළඟට අවධානය යොමු කරන්න කැමති ඒ ස්වර්ග tattweට ගිය ඒ දෙවියෝ දෙවිවරු කියලා ඉන්න කොටස සමහර අපේ ඥාතිවරු ඉන්න පුළුවන්. ඒ කවුරුන කොටසක් අගේ කරන්න එපා. පින් දෙනවා විතරයි. සංස්කෘතින් වශයෙන් බැඳගත් අවබෝ තියාගත්ත අගේ කරන්න පටන් ගත්ත ඇත්ත වුණත් අගේ කරන්න එපා. මේ ඇත්ත ලෝභ දෝෂ මෝහ සහිත. ඒ නිසා ඒ ඇත්ත ලබා දෙන තුරු තුරුතුරු විශ්වාසදායකයි කියලා හිතෙන්ට උදව් කරන ඇත්ත ඉන්න පුළුවන් නම්. ඊළඟට ශ්‍රද්ධාව විශ්වාසය පිළිගැනීම වගේ සඳහා ඒ මාර්ගයේ සඳහා ඇති අවශ්‍යම පැත්ත වෙන්නේ ඒව කල්පනාකාරී නුවණින් පවත්වගෙන ගියාම මගේ මනසේ තියෙන අපවිත්‍ර කම්බලට තිතක් එනවා. එතනයි වැදගත්. ඒකයි මේ අනුශාසනා පාඩිය හරි වැදගත් වෙන්නේ. අනිත් ඒවට වඩා. චරණය කියලා දෙන එක තමයි බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම කියලා දුන්නේ ඒකයි. මේ සීලakkන්ද වර්ගයේම බුදුහාම අනිත් තැන්වලදීත් මේකමයි දේශනා කරන්නේ. එනිසා තමන්ගේ මානසික අපවිත්‍රකම්බල අවසානයක් ගන්නට පුළුවන් අනුශාසනාවන් වලට අපි හුඟකම් දෙන්න වෙනවා. කතා කරන්නාද ඇතුළු හැම දිනකටම. ඒ නිසා මේ සූත්‍ර බොහෝ වැදගත්. අපි කිය අර සීලakkන්ද සමාධිස්කන්ධ පඤ්ඤාස්කන්ධයට ගියේ නෑ වැඩිපුර. නමුත් අපි කතා කරන යලිත් කේවාප්ත සූත්‍රයේදී කතා කරපු බොහෝ දිය අනුව අර ඉද්ධපාටිහාරිය ඊට පස්සේ ආදේශනා පාටිහාරිය ඒ වගේ අගයක් කරන්නේ නැතුව අනුශාසනා පාටිහාරිය අගය කරන්න. ඊට පස්සේ ප්‍රතිව්‍යාපෝතු යෝර් නිරුද්ධ වෙනවා නෙමේ ඒවට ඒවාට ළඟින්ද තැනක් නැතු යනවා. ඒ ලකින්ට බැරි තැන තමයි අනිදස්සන විඥානය. ඒවා අසද්ද ඇත්තන්ත අප්‍රසන්න ඇත්තන්ත අප්‍රසන්න කියන්නේ ලස්සන නැතිනේ ප්‍රස්පා අප්‍රසන්න ඇත්තන්ත අසද්ද ඇත්තන්ත එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. සම්මා සම්බුදු සරණයි මේ මහණී වූ ශාස්ත්‍රුන් වහන්සේට මහා භාග්‍යයෙන් අපේ ආදරේ පිරිනමන්ත ලැබුණ උන්වහන්සේට අපේ ගෞරවය අපේ සම්මාන ලැබෙන අපේ ශ්‍රද්ධාව අපේ නම ලැබෙන උන්වහන්සේට নমස්කාර වේවා තරණ ඒ කාරණා කතා කරන්න පුළුවන් නැත්තු කතා කරන්න පුදුසරණ අවතරයි ප්‍රශ්නෙතුමනි මෙතන මේ උපරුච්චති කියන වචනේ නිරෝධ කියන වචනේ එකම අර්ථයක්ද අර්ථ දෙකක්ද ඔබතුමා ගැන කොහොමද තේරුම් ගත්තේ සත්‍යව මට දැන් ප්‍රශ්නේ ආවේ දැන් මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය අහන්නේ මේ නාම රූපේ සමාන මේ සතර මහා භූතයෝ නිරුද්ධ වෙන තැනක් ගැන අහන්නේ. එතකොට එතකොට එවුණා දැන් බුදුහාමුදුර ප්‍රශ්නේ වැරදි කියලා වැරදි කරලා අතර මහා භූතයන්ට කියන්නේ මේක මේ පිළිගන්නේ නැති තැනක් ගැන කියනවා කියලා ඊට පස්සේ කියන්නේ අනිත් අතර විඥානය සම්බන්ධ කරලා එතන කියන විඥානය නිරෝධ වෙලා වෙන හින්දා මේ නාම නාම රූප මේ උපරුජ්ජති කියන. එතකොට මේ එකක් මත ආවේශයේ සත්‍යත්වමනේ මෙතන නාම දැන් අර මුලින් කියන්නේ සතර මහා භූතය හිතන්නේ නැහැ කියනවා. මෙතන නාම රූප කියන දෙකම ගන්නවා. ඒකත් අපි අර සාමාන්‍ය ක්‍රමයට රූප කියලා ගත්තොත් සතර මහා භූතය ඒකයි මේක නිකන් වෙනසක් තියනවා වගේ දෙනවා. මේ මේ රූප කියන්නේ අපි අර ඉතින් හදාගන්න රූප කියන්නේ ඉපදෙන රූප සම්බන්ධව ධාමත් එක්ක වෙන දේ ගැනද කියලා. එතකොට නිරෝධ වෙනවා උපරොච්චති කියන්නේ විඥානික ය ඒ ගැන හිතන්නේ නැති කතියක් හින්දා එමෙම මේ නාම රූප එතන ගැන හිතීමක් එන්නේ නැහැ වගේ දෙයක් වගේ අදහසක් තියෙන එක හරියම පැහැදිලි නැහැ සත්‍යතුමනි දෙලක් ඔව් ඔව් ඒක හොඳ තරක් හිතන්න. ඒ කියන්නේ මේ කතා කරන්නාද දෙතුන් විතක් ඒ ගැන හිතුවා. දැන් ඔය පුරුජ්ජති කියන වචනේ තේරුමක් හැටියට කියන විනාශ වෙනවා කියන එක. ඒතකොට දැන් දැන් අපි විදියක් ගත්තොත් ඔය කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති වගේ දේවල් ඒ දැන් උපාදාය රූප වගේ දේවල් නිරුද්ධ වෙන්නේ නෑ අනිත් තැන්වලදී. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නැති වෙන තැනක් තමයි හොයන් හොයන ගියේ. මොකද මේ භික්ෂුව සමහර විට යා නරකම අදහසින් නෙවෙයි යාට. එයා හිතුණා. කොතෙන්ද ඉතියා බ්‍රහ්ම තත්ත්වයේ දක්වා ගියා. මොකද එතනත් ඒ කටේදී සියුම්ම රූප තත්ත්වයන් තියෙනවා. පඨවි කියනකොට එතෙන්දී අර පටිවිත්‍රය දකින්න බැරි වෙන්න පුළුවන් සමහරට ඇත්තක්. ඒ ගොරෝසුම තත්ති. ඒක වන්නේ අත් එක්ක මතුවෙන තැනක් වෙන්න පුළුවන් මේ ඔක්කොම හිතළු විතර නේද මට මතක් වෙන මේ මේ කතා කරන්නාගේ ඒ සංඥා විතරයි ඒවා අගේ කරන්න එපා එතෙන් ඊළඟට බුදුහාමේ ප්‍රශ්නේ අහන්න ඕන විදිහ කියලා කියනවා අහන්න කියන කත්තාපෝච පටිවිච තේජෝ වායෝ නගාදති එතකොට ඒ ඒව තේජෝ වායෝ පටවියාපෝ තේජෝ වායෝ අඩිය ගහන්න බැරිද දෙතෙන්දි විශේෂයෙන් මතක් වෙන්න ඕන අර ඕකේ තත මුනිවරේ ඕකේට සම්බන්ධ වෙන්නේ නැති හැටි ඒ කච්චාන සූත්‍ර අපි ආයෙත් දවසක සාකච්ඡා කරමු අපි දිගටම ඉගෙන ගත්තා කච්චාන සූත්‍රයේ කච්චාන හාමුදුරුවෝ ඇත්තට කියලා දුන්නයි. ඊළඟට ඒකට ඒ උපරුජ්‍යති කියන වචනේ තමයි නගාදති කියන එක තමයි තීග්‍ය රස අනුතූල කියන ඒ ඒ ටිකේ. කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්‍යති. නාම රූපත්තේ සම්පූර්ණ අතුරුදහන් වෙනවා. ඒතර විඥාන පච්චාතම නාම රූපේ. එතකොට විඥාන නිරෝධය මත නාම රූප නිරෝධය සිද්ධ වෙනවා. එතකොට විඥානයේ සංඛාර විඥාන දෙක උදාහම් කරගත්තොත් අපි හිතමු ධාති කියන කෙන්නේ නැහැ කොහොමද රූපයක් එන්න විදිහන්නේ ඒ නිරුද්ධ වීමට වඩා වැළැක්වෙන උපරුජ්ජති කියන වචනේ ඒ තේරුම තියෙනකත් තමයි වැළැක්වෙනවා කියන්නේ. නිරුද්ධ වෙලා අතුරුදහන් වෙලා යනවාම නෙමෙයි. එන එක වැළැක්වෙනවා. උපරුජ්ජ උපරෝධණය වෙනවා. නිරෝධ හේති සිද්ධ වෙන්නේ අතුරුදහන් වෙලා යෑමක්. දැන් බුදුරජාන් වහන්සේගේ විඥානය අනිදස්සන විඥානයක් වුණා. නමුත් ඒ මායා විසින් මවලදී මායාවෙන් මෙවිච්ච ප්‍රතිව්‍යාපෝ තේජෝ ආයෝ සහිතේ රූපස්කන්ධෙ හිම්ම තිබුණා. නමුත් විඥානයේ පැහැගෙන තිබුණ නෑ ඒවා. ඒවත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ බුදුහාමරන්ගේ. ඒ නිසා තමයි අර මේ නාම රූප පරිච්ඡේද ඥානයේනේ අර ශාරීරිය මාතා පෙත්තික සම්භව ඕදන කුම්මාසූපච්චෝ කියලා කියලා ඊළඟට විඥානය මේක සම්බන්ධ වෙනවා කියලා ඉගෙන ගන්නත් අපි ඒක ඉගෙන ගන්න ඕන ඒ දර්ශන එතෙන් එන්ට වෙනවා එතෙන් ඒක හොඳට හිතපු තැනක් හැබැයි. නිරුද්ධති උපරුද්ධති විශේෂින් නාම රූප ආපුච්ච. ඒකින්ද නිරුද්ධති නෙවෙයි උප ඒ නිරුද්ධති වචනේ උපරුද්ධති වචනේ වෙනස ආයිත් කියන ගන්න. එතකොට වැඩි අවබෝධයක් තවත් එනවා. සමහර ඒවා කියන්න මන් දන්නේ නැහැ කොහොමද කියලා. මගෙන් අවසාන පිළිතුරක් බලාපොරොත්තු වෙන්නත් එපා කියන්නේ ඒකයි. සම්මා සම්බුදු සරණයි. අපි කාලය අවසන් නිසා හිඳ නතර කරමු. සම්බුත් මහත්පින් නිරෝගීව. යායුතු මාර්ගයේ පැහැදිලි අනුශාසනා ප්‍රාතිහාරී අවශ්‍ය ප්‍රමාණයට තථාගතයන් වහන්සේ පෙළහර පාලා තියෙනවා. අඩුවක් නැතුව. ඉසොන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. ඉදි ප්‍රාත්‍යහාරය නැතුව නෙවෙයි තියෙනවා. කරන්න අවශ්‍ය තැන්වලදී උන්වහන්සේලා කරලා තියෙනවා කරන උත්තුම වර්තමානෙත් ඉන්න දකින්න තාන් අතීත කුසල කර්මත් තිබිලා තියෙනවා. අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් අධිෂ්ඨාන නිශ්චිත සිද්ධ වීමේද කඩ වැඩි නිසා ප්‍රාර්ථනා රසක් අධිෂ්ඨාන සක්තරු මේ මේ ජීවිතේ මේ භවයේ මේ සිරුරම වාතුන් ඒකාන්තාවගේ සංසාර ගමන් මාර්ගයේ සූපත් වේවා ප්‍රානන්ද පරමෝ යහපතම දකිත්වා මේ පුණ්‍ය චේතනා බල උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක තවත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මේදී කායික මානසික පීඩාවන් දුක් දුම්නස් අනන්ත වෙන්න ඉඩ තියෙනවා. ඒවා එන තරමට නැගින තරමට ඒවාට සතිමත්තු මුහුණින් චිත්ත ශක්තියක් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තුලින්මත් ලැබේවා. සුගති සම්පත්ම හිමි වේවා. අපේක්ෂේ සඳහාත් අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස මේ අක්ෂිතකම් සඳහාත් පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවා යප අධිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු මේ කල හැකි දෙයක් කියන අවබෝධයත් අපට පහළ වේවා සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වුණාට අප්‍රමාණ පින් තථාගතයන් වහන්සේට ඒ මහණී වූ ශාස්ත්‍රඥ වහන්සේට මේ කෘතඥතා පූර්වක අභිවන්දනය අභිවාදිනී වේවා සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු